සඳහන් වෙනවා ඔන්න එතකොට මේ ගාථාවනුත් අපිට පෙනෙනවා ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකය හටගන්නේ මේ සලායතනයේමයි ඒක බොහෝ අවස්ථාවල දක්වලා තියෙනවා අරියස්ත විනයේ ලෝකෝ මේ ආහාර ව්‍යවහාරයට අනුව ලෝකය හඳුන්වන්නේ නිතරම කලායතනය ආශ්‍රය කරගෙන. මේ කලායතනයන් ගෙන්න ලෝකය ඇතිවන හැටියට. <clears throat> මේක ඊටාමත්ම ගැඹුරු අදහසක්. ධර්මයේ අනිකුත් කාරණා එහෙම පිටින්ම ආවරණය වෙනවා මේ මූලික කාරණය තේරුම් ගත්තේ නැත්නම්. ලෝකය කියන එක ආර්ය ව්‍යවහාරයේ හඳුන්වන්නේ කොහොමද කියන එක. මෙයින් අපට පෙනෙන්නේ අර උද්‍යත්තගාමිනී පඤ්ඤා කියන කියමනයි. ආර්ය ශ්‍රාවකයා පිළිබඳව උද්‍යත්තගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියා නිබ්බේධිකාය කියලා කියවෙනවා. ඒ කියන්නේ ආර්ය වූමේ ප්‍රඥාවේ විනිවිද යන ගතියක් තියෙනවා කියන එකයි. මේ විනිවිද යාම කෙරෙන්නේ ලෝකයේ තිබෙන අස්තිත්වය, නාස්තිත්වය කියලා අර දැඩිවගත්, තද, පිළින්න බැරි විදිහේ ඒ දෘෂ්ටි තුලිනුයි. විනිවිද යන්නේ කොහොමද? අර කච්චාන ගොත්ත කච්චාන සූත්‍රයේ දැක්වා වගේ ලෝකය හටගන්නවා දකිනකොට ලෝකයේ කිසිවක් නැත කියලා කියන්න බැරි තත්ත්වයක් එනවා. ඒ දෘෂ්ටිය දැඩිව ගන්න බැරි තත්ත්වයක් එනවා ඒ සිතේ. ඒ වගේම ලෝකයේ Nirodha දකිනකොට සමාගයේ සලායතනය තුලින්ම ලෝකයේ සියල්ලක්ම ඇත කියලා කියන්න පුළුවන් කියන ඒ අන්තයකට යන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. පටිසමුපාද ධර්ම න්‍යායයේ මූලික කාරණය තමයි මේකේ ඇති විනිවිද යන ගතිය තමයි අර කියාපු සංකල්පවල බලය බිඳින එක. ඒවායේ ඒ දෘෂ්ටිග්‍රාහයෙන් ගන්න හැකියාවක් නැති නිසාම තමයි සක්කාය දිට්ඨිය බිඳෙනවා කියලා කියන්නේ. මේවා ඇත්ත වශයෙන්ම තිබෙනවා කියන අවබෝධයක් සාමාන්‍යයෙන් ලෝකයේ තුල තියෙනවා. නමුත් මේ සංකල්පවල හට ගැනීම නැතිවීම ස්වභාවය නියම කාර්යයක් නැති බව අවබෝධ වෙනවා ආර ශ්‍රාවකයාට සමුදය නිරෝධ ධර්මතාව තේරුම් ගැනීම. මෙන්න මේකෙම තවත් අංශයක් තමයි අපි අර නිස්සය ගැන කිව්ව කාරණා වගේම පරිසම්පාද ධර්මයේ මේ ධර්මතාව තේරුම් ගැනීම. ඒ කියන්නේ ඉදප්පච්චේතාව. මේ ඇති මේ ඇති නැතර කරලා පටන් අරගත්තොත් අපේ කයිවාරුවේ මේ සලායතනට හේතු වෙන්නේ නාම රූප. අවිද්‍යාවත්‍ය සංකාර සංකාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූප නාම රූපත්‍ය සලායතන. ඉතින් මේ සලායතනේ බෙදෙන්න ඉස්සෙල්ලා නොබෙදිච්ච ගුලියක් පදාසයක් තියෙනවා. ඒකට අපි නාම රූපය කියලා කියනවා. ඉතින් නාම රූපයත් විඥානයේ විසින් බාහිරයට ප්‍රක්ෂේපණය කරනවා. විඥාණයට නිකන් ඉඳ බැරි නිසා විඥාණය හැම වෙලාවෙම අපුඩියක් ගහන්න අනික් අත වගේ අපිත් එක්ක සම්බන්ධ වෙන සංවේද සංසිද්ධිය නාම රූප වශයෙන් අල්ලගන්න. ඉතින් මේ මේ මේ දේශනාවේ සඳහන් කරලා තියෙනවා මේ ඇති කරන නාම රූපේ නාමය තුල විඥානය තියෙනවා. ඒ කියන්නේ අපේ හිත දකින්න මේ සජීවී ලෝකයේ තුල පණ තියෙනවා. ඉතින් ඒක පෙන්වන්නේ පණ කියන වගේ තමයි. ඒක ඇනිමේෂන් එකක් තියෙනවා. ඒ නිසා ඒ නාම රූපයේ කියන නාමයේ තුල විඥානයේ ගැබ් වෙනවද කියන එක මේ දේශනාවලට වැඩි පරිසම්පාද දේශනාවල ඥානන්ද සංසය පෙන්වන්න ගියා. විඥානයේ විසින් ප්‍රක්ෂේපණය කරලාද නාම රූපයේ තුල විඥානේ නැහැ. විඥානයේ තව විඥාන ප්‍රක්ෂේපණය කරන්න බෑ. නමුත් ඒක පණ ඇතුවාසේ පේනවා. ඒ පේන එක තමයි තමන් කණ්ණාඩියේ මූණ බැලුවොත් එහා පැත්තේ නිලන පණ තියෙනවා. නමුත් ඒක පිළිමිදුවක් නොවේයි මමමයි කියලා පිළව අල්ලනවා. පිළව ඇති කරන්නේ. කණ්ණාඩි දකින්න ඉස්සෙල්ලා සිංහලටත් එක වෙලා තියෙනවා. එහා පැත්තේ නිලන පණ තියෙනවා. මොකද මේ පේන පිළිමිදුවක් කියන එක කවුරු විශ්වාස කරන්නේ? අපිට පේන හැමදේම තියෙනවයි කියලා හැඟීමෙන් තමයි අපි පටලවන්නේ. ඒක මේ විඥානයේ විසින් හදන ලද්දා විඥානයේ සමවර පාන පාපාන ලද්දා තියෙනවා තමයි ඒකේ කියන කෙලෙස් ඇති කරන ගතියක් පණක් නැහැ විඥානයේ හදාගන්න මෙන්න මේ නාම රූපේ නාම රූප වශයෙන් තේරුම් ගත්තේ නැති කෙනා ඒ තුලේ සකති රූපමේ ඉදිරියට යෑමක් තමයි සලායතනට බෙදෙන්නේ නාම නාම රූප සායකට බෙදෙනවා මේ දකින්නවා මේ අහනවා මේ ගඳ මේ රස මේ පහස මේ හිතනවා ඉතින් ඒකට ආධාර වෙන උපකරණ ටික තමයි ඇහැ කන දිව නාසය කය මන කියලා කියන්නේ. ඉතින් යම් වෙලාවක භාවනාදී gediy පිටින් දකින්න ගොජේ දකින්න කියලා කියන්නේ මේකට බෙදෙන්න දෙන්නේ නැතුව එහෙම බලන්න මේක දකින්නද මේක ඇහෙනවද මේක ගඳ රස පහල මොකුත් සම් කරන්න යන්නේ. ඒකට ඉබ්බ කට්ට ඇතුලට ඇදගත්තා වගේ අඩු කුප්පලා නැහැ. අලු පෙක්කුවොත් මේක ඔළුව මේක ඇස් දෙක අත් දෙක මේක කකුල් දෙක මේක වලිගය කියලා හයක් තියෙනවා. ඒකට අනාරක්ෂිතයි. කියනවා මොනවද වෙච්ච ගමන් අරමුණක් ඇවිල්ලා වැදිච්ච ගමන් ඉබ්බා වගේ ඇතුළටලා ඉන්නේ ඒක සද්දයක්ද රූපයක්ද සංකේයක්ද රසයක්ද කොහොමද මේකක් කියලා නම් කරන්න ඉස්සෙල්ලා ඒක ප්‍රകൃතිය බලන්න අපිට බෑ. අධර්මයේ සාමාන්‍යයෙන් කියනවා මේ අතුවාවි කියනවා භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාරා වජ්ජති කියනවා. අපි මේ ගමනක් යනකොට භවංගි වගේ අපි කියනවා මොකුලවා මේ පැත්ත කරලා බලන්නේ. එකෙක් හරි ඇවිල්ලා වදිනවා මකුළු දැන්. ඌට ඒ වදින තාලෙන් කියන්න පුළුවන් උසුරේ දකුණද මැදද වැදුනේ කියලා. එතකොටම මකුළුව අර නිින්දෙන් අවදි වෙනවා. අවදි වෙලා යා ඒ ගොදුරට පයින්. ඒ වගේම අපේ හිත මේ විග්‍රහ හැටියට පටලවි දෙකක් ඇති කරගෙන තියෙනවා. එකක් තමයි භවංගී කියලා එකක් තියෙනවා. එතන හිත මේ හිරි වැටලා වගේ ඉන්න අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ භවංගේ චලනයක් සිද්ධ වෙනවා අරමුණක් වදිනකොට. නැත්නම් පස්සේ හිත එළියට වෙලා ආවර්තනය කළ බලන ඇහිඳ කනින්ද නාසයෙන් දිවෙන්ද කයින්ද කියලා හරිද අතුරු ගුවන් යානාවක් එනකොට වේදාරකින් පෙන්නනවා අනුසුරදායක දෙයක් අපේ ආරක්ෂක භූමියට ආව ඒක ආවේ සීල් ගුවන් යානාවක්ද අනුසුරදායක ගුවන් යානාවක් අන්න අඳුනගෙනම වැරදුනොත් සීල් එකට ඉදිරියට යන්න දෙනවා අනුසුරදායකක් මේ වෙලා තියෙනවා අන්න ඒක තමයි අපිට වෙන්නේ මේන හැම අරමුණක්ම අපිට තරණය කරනවා හර්ධනයක් වෙච්ච ගමන් මේක ඇහෙන්ද කනෙන්ද නාසයෙන්ද දිවෙන්ද කියලා බලන්නේ තර්ජිත මනසෙන්. ස්වභාවික මනසකින්. බලන්න බෑ අපි හැම වෙලාවෙම මේ සැකේ. අපි හැම වෙලාවෙම බයි. අපි හැම වෙලාවෙම බලන්නේ කරි කෙලවිල්ලක් කෙලවෙන්නයි යන්නේ කියලා. ඉතින් මනසෙන් බලනකොට මුරුදහම වැසල දෙමිච්ච එකා වගේ පේන හැම එකම අතුරුක් වගේ පේන අහුවෙන හැම එකක්ම ආයුධයක් වගේ පේන ගමලා ගන්න. මෙන්න මේක විනිශ්චය කරන්න ඉස්සරලා මගේ මේ අවධිය දැන් කැඩිලා තියෙන්නේ කලබල මනසකින් ගත්තේ දෙපැත්තටම හානි කර දෙයක්. අරගෙන ඉන්න පුළුවන් දැක්කට දැක්කේ නෑ වාගේ. අහුනට අහුනේ නෑ වාගේ. දැනුණට දැනුනේ නෑ වාගේ. විඥාණයට දැනුණට දැනුනේ නෑ වාගේ තව මොහොතක් ඉන්න පුළුවන් නම් උතන් තමයි නිවන් කියන්නේ. මුතත් දැනට කොහොමඩක්වත් ඉන්න බෑ ළඟ ඉන්න මිනිහට බයිනනි කන්නේ. ඉඳන් පටන් කාටේ බරද ඔළුවට කොටපේ පාලි දාංශයක් කිව්වා පොදු පොළු වැරගෙන ගේ වැට ලිව්වා කියලා. මට ආරම්භම. ඔක්කොමලා එකයි. අරමුණ කාපු කාපු වහාම තැන්ලා සත්‍යද්ද රූපය ඇති කියලා අපි කරන නිශ්චය මිසක් අරමුණේ එහෙම සද්ද රූප ගන්ධ රස කියලා එකක් නැහැ. ශක්තියක් එන්නේ. අන්න එන ශක්තියට නමස් දාන එක තමයි අපේ කියන තරකේ. සිල්වන් නන්දානසික තත්පරයක් කියන එක චිත්තක්ෂණයක් කියන්නේ. වෙන්නේ හතර දිනතුරුදි කියන්නේ යන්න එපා. එන දේ තේරුම් ගන්න මේකයි කියන්නේ වසන්නයි වන්දනා කියන්නේ. එහෙම නොකරන කෙනා තමයි අග්ගල සලායතන හදාගෙන ඔයාගේ ඇහැට ඔය වර්ණ సంతානයක් තියෙනවා. ඔයාගේ කනට ප්‍රසද්ද රූපයක් තියෙනවා. ඔයාගේ නාසයට ගන්ධ රූපයක් තියෙනවා. රසකයිනේ බෙදිලා යනවා. හරියට මෙතනින් අල්ලනවා වෙනකොට පහට බෙදෙනවා. ඉතින් අර මේ මේන් අහින් එක එක තෝරනටදී මෙතනින් අල්ලගෙන ඉන්න පුළුවන් නම් કોઈ කොයි එක ආවත් පටිච්ච සමුප්පාදයක් වතන තියෙනවා. ඒ දේ රූපයද්ද සද්දයද්ද කියලා බලන්නේ දාන්නේ උඹේ රුචිය අනුව මිසක් ආ. එනදී එහෙම බෙදලා නැහැ. එනදී රුචියක් තියෙනවා. අන්නේ රුචියට නම දාපු ගමන් ඉඳලා ඔබ පටලයි. ඊට පස්සේ ඔබ ඔප්පු කරන්න හදනවා ඒක රූපයක් නෙවෙයි සද්දයක් නෙවෙයි කියලා, ගන්ධයක් නෙවෙයි කියලා ඉතින් ළඟ ඉන්න මනුස්සයාට ඒකම ගන්ධ රස මේ රූපයක් වෙලා ශබ්දයක් වෙලා මේ මනුස්සයා මේ අක්ෂර පිස්සු එතන ශබ්දයක් ඇහුනේ අර කියන නෑ ශබ්දයක් නෙවෙයි රූපයක් කියලා සලායතන බෙදෙන්නේ ඉස්සෙල්ලා ඒකට තියෙන හැකියාව ශබ්ද රූප ගන්ධ රස ස්පර්ශ ඕන දෙයක් ඇති කිරීම සලායතනේ පහුවෙච්ච ගමන්ම ඒක කොටු වෙනවා ඊට පස්සේ කොටු වෙච්ච එකත් එක තමයි අපි කතන්දර ගොතන පටන් ගන්නේ අපි එමන්ට හතුරුද්ද මිතුරුද්ද රුචිද අරුචිද විදිහට කියන ඔය අරුචිත් කල්පිත නැති රුචිසු නැතරලා හිටපන් හතුරෙක් මිතුරෙක් නැතුව මිනිස්සෙක් කියලා බලපන් එමන්ට එන්න දීපන් ඔය කිසිම කෙනෙක් එන්නේ අපිට කල්ප කරන්නේ නැහැ එනකොටම අපි කඩා පැන්නොත් සලාතෙන්ද දාලා ඔය ඉන්නේ අනතුරුදායක ගුවන් යානාවක් කියලා එයාගෙන් අහන්න ඕනේ සිග්නල් 16 දාලා ඔය ඩෙන්ටිටි එක දෙන්නේ කියලා අයිඩෙන්ටිටි දීපු ගමන් මේ කම්පියුටර් දාලා බලන්න පුළුවන් මේ අයිඩෙන්ටිටි එකට මේ ආනේ මේ මේ ජෙට් එන්ජින් එක මේ 3 star මේ 5 star කියලා ආවොත් එහෙනම් ඇසිය ඉවරයි කියලා. ඒක තියෙනවා සිවිල්කය. එනතුරු අනතුරු කර වැරදි සංඥා දුන්නොත් තමයි මෙතන කියන්නේ සෙල්ලම් කරන්න එපා වුන් බීන අපේ ශේෂ්ඨයක් වෙදි කියනවා. උඹේ අනතුරු සංඥා විකාශ. අපි මොකක්වත් නැතුව එන්නේ ඉස්සෙල්ලා කො සිවිල් කියලා හිතාන කරපණින අනතුරුදායක එකට නැත්නම් අන්තර්දායක වන්නාවක් කියලා සිවිල් වලට වෙන්නේ. ඉතින් ඕක තමයි තරගය තුල සිද්ධ වෙන්නේ. කිල්ල ගොඩාක් එනකොට කොයි කිල්ලක් දාගන්න ඕනේ නම් අපි අර කටේ ඉස්සලා මේ පැනලා දාගන්න හදනවනේ කිල්ල දාගන්නවා කියන එක මම හිතන්නේ තේරෙනවා කියලා මේ. පිරිමින්ට දාගත්තට පස්සේ දාගත්තත් තමයි. ඊට පස්සේ ඉතින් හිරේ තමයි. කීකින් කරින් ඉඳලා ඉවරයි ඉන්න බෑ. ඉන්න බෑ. මොකද අරයට ඉස්සෙල්ලා පැනලා දෙන්න හදන ගතිය. අපි මේ తත්ව తත්‍රා විනන්දනේ අරු අයුව ඉතින්සලා මම අල්ලන්න රෑමක් දාපු ගමන් වතුරට අනිත් මාළුව ගහන්න ඉස්සලා ගහන්න එපා. ඒක නිසා පොඩ පොඩ කකා ඉන්න බෑනේ හැමදේම. ඊ ගමන් බක්කලා ගිල්ලා. දන්නේ ඇතුලේ කොක්කක් තියෙනවා කියලා. ඇතුලේ තියෙන කොක්කක් නෙවෙයි බිලියක්. මාළු කාරයකක් ගලවන්න බෑ. ඉතින් මෙතන පොඩ්ඩක් ඉවසන්න නම් මොන තරම් රූප ශබ්ද ගන්ධ රස විශේෂයි මොන තරම් ඇහ කන දිව විසේ සැකයෙන් බලන්න ඕන. අපි හිතන්නේ මගේ ඇහැ මගේ ඇහැ කියලා මට ඇත්ත වෙන්නලා දෙයක් කියලා. කන මට කනට ඇහිච්ච දෙය කියලානේ අපි ඒක අකොලේ අත ගහලා දිවුරන්නේ. මම ගඳ බලපු මේ සේරම ඉන්නේ අපි ලව જાතිය බෝ කරන්න හිතන. කිසිම ඉන්ද්‍රියක් අපේ නිවනට නැහැ. ඒ නිසා මේ ඉන්ද්‍රයන් නිවනට ලක් කරන්න නම් කලායතන වල බෙදෙන්න ඉස්සෙල්ලා මේකේ නාම රූප කියලා එකක් තියෙනවා. ඒ තාම ගොජෙහි ඒක තාම බිජිල නැහැ. අන්න ඉතින් ඉන්න පුළුවන්. ඒක ඒක කරන්න පුළුවන් අවිද්‍යාවච්ච සංකාර කියන පුරුකෙත් කරතයි. සංකාරපච්ච විඥාන කියන පුරුකෙත් කරතයි. විඥානපච්ච නාම රූප කියන පුරුකෙත් කරතයි. නාම රූපච්ච සලආයත කියන පුරුකෙත් කරතයි. නමුත් ඒකේ මේ මහා නිදාන සූත්‍රය පෙන්නනවා අවිද්‍යාවච්ච සංකාර සංකාරපච්ච විඥාන විඥානපච්ච නාම රූප කියන එක බුදු කෙනෙකුට මිසක්ක අහුවෙන්නේ නැහැ. ඒක tire ඈත තියෙන tire පිටිපස්සේ. ඒ විපස්සී සර්වඥාන්සේ බුදු උනේම නාම රූපච්ඡ විඥානං කියන ඒ තාමත් සූක්ෂම තන තේරුම් ගත්තට පස්සේ අර අවුරුද්දක් තුනක් යන භූමියේ ඉඳලා. ඊට පස්සේ මේ අපිට ඒ කියන්නේ අපි ඉගෙන ගොදුරු වුණා. ගොදුරු වුණාට පස්සේ මේකට නමක් දාන්න නැතුව ඉන්න පුළුවන් නම් ගොදුරින් අපි වශී වෙන්නේ. නමක් දාපු ගමන් තමයි ගොදුරට අපි වශී වෙන්නේ. ඊට පස්සේ ගොදුර අපිව ඒ අද්ද එන මොකද කියන්නේ ගෝචරය අපිව වශීපත් කරගන්නවා. ඒ නිසා ලෝකේ අපි කරායන සංඥා වැඩි වෙන්න වැඩි වෙන්න මැද ඉන්නේ අමලෙක් නම් ඌ ගා ගන්නවත් පුළුවන් තරම්. ඒකයි කියන්නේ ජිනේ කදරියන් දාන්නේ. කෑදරට උග දීපා. ඌ අල්ලන්නේම වැඩිම කෙලෙසි. අය කතා දෙකක් නැහැ. කාටද දුන්නොත් තරහසයක් ඌ වැඩිම අල්ලන්නේ පැනලා ගිහිල්ලා අල්ලන්නේ දූල ගිහිල්ලා අල්ලන්නේ කෙලෙසි. දූලයි. ඉතින් එහෙමනේ මේ පටිච්චසමුපාදයන් ඕක වෙනවා. වෙන දෙයක් වෙයි. හිතපන් කිව්වොත් වෙන්නේ හොඳින්. කලබලෙන් ගිහලා පැනලා ගත්තනේ ගන්නේ වැඩි කෙලස් තියෙන තැන මිටි තැනින් වතුර බැසි දෙයි. ඉතින් මේ සලායතන මට්ටමට ගියාට පස්සේ කක්ක වෙලා ඉවරයි. ඒ දන්නවනම් මේ නාම රූපේ ඉඳලා සලායතන යන මම කර දෙවි කෙනෙක් නෑ. කවුරුත් බලපෑමක් නෑ. තමන්ගේ තක తీරුකම විතරමයි තියෙන්නේ. තමන්ගේ තෘෂ්ණාව විතරයි තියෙන්නේ. අවිද්‍යාව තණ්හා දෙක විතරයි තියෙන්නේ. එහෙම නොවුනොත් අවිද්‍යාව විසර වෙන්න දෙන්නේ නැතුව කමන්නේ මොන දෙයක් නම් තමයි කාබනිහු කියලා මේ තපස ඉවසීම ගත්තොත් පටිච්චසමුපාදේ තියෙනවා. ඒකේ ආවේ හේතුවක් ඇති. ඔබ පැනලා දුන්නත් නැත්නම් ඕක ওই හේතු තියෙනවා ඵලයේ ඇති වෙනම කාබනිහුක්. නමුත් අද කියන මේ තරගකාරී ජීවිතය අපි ඇති කරන තියෙන මේ තාක්ෂණික වහා වැඩ කරන්න ඕන ගතිය වැඩ කරන ඕන ලාවල් තියෙනවා. ඒකෙදී අර මේ ඉවසීම නෝන්ජල්කමක් කරගත්ත ජීවිතේ මුතුම ක්‍රමේ තමයි අරන්නේ වැඩේ. මොකද ගස් කොළන් කවදාකවත් අපිට බලපෑම් කරන්නේ නැහැ. ඊළඟ කවදාවත් බලපෑම් කරන්නේ මනුස්සය විතරයි දකපු ගමන් බස් එකට හරි අරූප ඉතල දුවන්නේ. අපි පැච් එකේ දෙන්නේ මහලපල්ලම රිසර්ච් සෙන්ටර් එකට ජොබ් එකකට ගියා. දෙන්නම ගියේ බස් එකේ. එක්කනේ දැනගත්ත කලින් ගිය එක්කනා ගෙනම කලින් ගියේ වෙනවා කියලා. ඌට තමයි ඉස්සෙල්ම ස්කෝලර්ෂිප් එක හම්බෙන්නේ කියලා. අර ස්ටෑන්ඩ් එකේ ඉඳලා රිසර්ච් සෙන්ටරේට යනකම් දුවලා තියෙනවනේ කි. අර උට ඉස්සලා ගිහිල්ලා නම ලියාගන්න. නවුරුදු හතරක් එකට ඉඳලා උපයාගත්ත ඩිග්‍රී එක. පොතේ කඳින් නම ලියුණා නම් උට නෙවුනේ හලකා බලන්න. ඉතින් සාමාන්‍ය ස්වභාවය. ඒ ටිකට දුවනවා. අනිත් එකට ඉන්නවා. වෙලගේ ඉඳලා මචං අන්තර ගියේ වරු සාමාන්‍යයෙන් එන්න තියෙන ගේට් එක ළඟ ඉඳලා හැන් දුරක් එන්න තියෙන සෙන්ටරේට. ඉතින් රෙජිස්ටර් අස්සම් කරන්නේ. දැන් මේ ඩිග්‍රියක් තියෙන කෙක් කියන්නේ. ඌගිලා රෙජිස්ටර්ගේ අවසර ගන්න කලින් නම දාගන්න ඕන නැත. ඉවර දෙවිලා. ඒක කියන්නේ රැට් රේස් කියලා කියන්නේ. අද හැම ආයතනයකම මේක පුරුදු කරනවා. හැම අධ්‍යාපන ආයතනයකම මේක පුරුදු කරනවා. හැම තැනකම මේක දියුණු කරනවා. දියුණු කළ මනුස්සයා කැත්ත උඩ කියලා තියෙනවා. කැත්ත උඩ තියෙන ආලියක් වගේ මේ ශිෂ්ට සමාජයේ මේ තියෙනක පාහර පාහරයි. අපි කරන්නේ ඕකටම ගිහිල්ලා ගැක් ගන්නවා. ඉතින් ඒක අපි ඉක්මනටම සලායතන දාලා රූපයක්ද, සද්දයක්ද, ගන්ධයක්ද රසෙන්නේ විශ්වාස කරනවා. මොකද මගේ ඇහැනේ දැක්කේ. කවදාවත් ඇහැපෙලා ආය බලන්නේ. ඒ ඇහැපෙලා ආය බැලීමද කියන්නේ අනුපස්සනා. ඒ නිසා කියන කායසර බල. ඔකම ආයසර බල. ඔකම ආයසර බල ওই කියන කදේට මොකද වෙන්නේ කියලා. ඒ දකින්න කොට පැනලා හඬ හදන තියෙන ගතියද? ඉතින් දෙක තුන බලනකොට මේ උයි කියන තදයක් නෑ. ජීවිතේම තදයක් නෑ. තදේ තියාගන්න වරින් වර ඕවා ටිකක් කරලා බලනකොට කමන්නේ ඒ තමයි සලායසනල ගිය ගමන් විනිවිද දැකීමක් කරන්නා වේ සේම සමස්තය වශයෙන් නොබලා සිටීමේ ගතියකුත් තියෙනවා. ඒක තමයි වෙන්නේ මේ ආස්වාද ප්‍රසවාස දෙක වින් වින් වශයෙන් හුදට වෙන් කරලා දකින්න වෙලාවේ අපි කියනවා දැන් සතිය පිහිටියයි කියලා. මොකද ආස්වාසයේදී ප්‍රසවාසයේ නිවි කියලා තියෙනවා. ආස්වාදලද ආස්වාස නෙවෙයි කියලා තේරෙනවා. මේක දිහා හුතුවට චීන කඩියක් ආය කන්නාඩි දාලා බලහන් ඉන්නකොට මේ දෙක අතර වෙනස නැති වෙනවා. මේ හුත්තේ ඇස්පල්ම කියෙද්දි ආයේ සලායනේ ආයේ නාම රූපයක් වෙනවා. සලායන කියන්නේ මේක ඇහැට දැනෙන, ආයට දැනෙන, කටට දැනෙන, උණුසුම සිසිලස දැනෙන ආයතන ආස්වාද ප්‍රසද්දේ බලාගෙන ඉන්නකොට මේක ආයතන කියනවා. ඒකට මිනිස්සු කන්ෆියුස්, මිනිස්සු පිස්සුයි. මේ හොඳට දුන ආනාපානෙ නොපෙනී ගියා. ඒ නැත්නම් ආනාහස ප්‍රසස් දෙක වෙනස නැති උනායි කියලා. ඒ නිසා ඕනම දෙයක් බලන්න බොඳ වෙනවයි කියලා කියන්නේ සලායතනේ නාම රූපයක් වෙනවා. බුද්ධයක් වඩපත් වෙන ඉතින්දි අපිට කම්මැලි වෙලා නැගිටින්නේ. ඒකත් අපි භාවනා දාලා යනවා. අස්සර ලක්ෂණ විචිත්‍රව තිබුණු දේ සතිය පිටවකට උදව් කරන මේ අරමුණ දැන් ටික වේලාවකින් දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ සකදීම සුදු වෙලා කියලා අරමුණ එපා වෙනවා. එපා වෙනවා කියන්නේ අර සලායතන වශයෙන් විචිතුරුව දැකපු දේ ආය නාම රූපේ බවට ගොජේ බවට පත් වෙනවා. ඒකත් වෙනකොට විනිවිද දැකීමක් නෙවෙයි සිද්ධ වෙන්නේ සමස්ත දැකීම. හැබැයි ඒක විනිවිද දැකීමක් තමයි. ඒක සාමාන්‍ය සාල් බාහිර වෙන අන්ත දෙකක්. සමස්ත දැකීම සහ විනිවිද දැකීම. විනිවිද දැකීම හරහායි සමස්තේ පේන්නේ. සමස්ත දැකීම හරහායි විනිවිද පේන්නේ. භාෂා විවරණයක දෙකක්. ඒකට බුදුජානක කියන්නේ එකම දේ නැවත නැවත බලනවා. බලනකොට ඒකේ ආකල්ප වෙනස් වෙන හැටි, සමස්තය යන හැටි, විස්තරය වශයෙන් පෙන්නන යෝගාවචරයනවා. දැන් සමස්තය බලනකොට විස්තර බලන්නද? විස්තර පේනකොට සමස්තය බලන්නද? විස්තර බලනකොට කොයි එකද බලන්න ඕනේ කියන්නේ කොයි එකවත් බලන්න අයිතියක් නැහැ. ඔබට ওই පේන දේ ඔච්චරම තමයි. යෝග වෙනත් බලන්න දෙයක් නැහැ. සමස්තය දෙන්න සමස්තය විතරක විස්තර බලන්න ගියොත් ඒක ගඟ අවුල් කරගෙනවා. විස්තර පේනකොට සමස්තය බලන්න බෑ. ඒක විස්තර බලපන් ඔබට choice එකක් නැහැ. ඔබට ස්වච්ඡන්දයක් නෑ ඔබ බලලා. මේ දෙක වෙනස් වෙන්නේ පැදුරට කියන්නේ. මේ විස්තර බලපෙක මේ සමස්තය වෙනවා. මේ සමස්තය බලපෙක මේ විස්තර වෙනවා. අන්නේ පැදුරටත් මත මාරු වෙන එකට පුදුම බයයි. අපි පෞරුෂත්වය මොකද මම ඉන්න බෑනේ ඒකට ඒකාකාරීකමක් මේකේ නෑනේ මේ සමස්ත බලතුකම ගොඩි ගොඩි එනකොට කම්මැලි නීරසයි ඉවරයි ගන්න දෙයක් නැහැ නිකන් වමනේ ගොඩක් අර විස්තර බලනකොට නම් කෑම කන්න ඉස්සලා කෑම මේකේ තියෙන කෑම ගන්න. ඒ ඒ කෑම මේකේ තියෙන කෑම තමයි මෙතන මේ සලායතන කියලා කියන්නේ. ඒක කාලා වමනේ වගේ තමයි ගොජේ. ගොජේ කියන්නේ කොමිටම නෑ. ඉතින් ෆ්ලක්ස් කියලා කියන තමයි සංතතිය කියන්නේ. ඒ නිසා අපිට පුළුවන් නම් මේ උදාහරණයක් වශයෙන් අරමුණක හිත ප්‍රාර්ථනාවට මේ ශබ්ද රූප ගන්ධ රස ස්පර්ශ ඔක්කොම සමස්තයට දාලා නම් කරන්නේ නැතුව මේක ගැළවීම සඳහා අරමුණේ පොඩ්ඩක් හිත තියපන් මේ හරි විචිත්‍රෝ පේනවා මුත ඔක්කොම තෝගේ තෝග බිස්සකට දාංගාලා නම් අරමුණේ ඉන්න පුළුවන් එහෙනම් වැඩි වෙලාවක් අරමුණේ ඉන්න පුළුවන් එහෙමනම් අරමුණේ පරිණාමය බලන්න කියලා හැබැයි ඒක පසුබිමේ ගොජේ ගොජේ දානවා මේ ශබ්දේ මේ වේදනන මේ හිතුවේ දෙන ඉස්නාන විතර බලන්නේ හිතුවේ ගන්න ශබ්දේ ගන්න කියලා. ඉතින් ඒකට කියනවා ඉත බේර ගන්න ඕන නම් මූල කර්මස්ථානේ තියන් ඉන්නේ කියලා. ඒක තැනක් කියනවා මූල කර්මස්ථානේවත් තොරන්න ඕනේ සම ගොජේට යන මූල කර්මස්ථානේ. ඉතන අල්ලන එක අල්ලන දෙන්නේ හරිම මාරේ කමට අන්තරින්. කොතෙන්ද යනකම් මූල කර්මස්ථානේ සරණ පිට අත්කල ප්‍රයෝජන ගන්නවද කොතනින් අහන මූල කර්මස්ථානෙත් ඔක බිස්නස් වලට දාලා. සමස්ත බලන් ඉන්නවාද කියන එකේ පන්දිසංශේ තුන් හතර සැරයක් ඔය අන්තිම රිට්‍රීට් වලට යනකොට කිව්වා. ඒක තැනකට ගියාට පස්සේ මූල කර්මස්ථානට අවශ්‍ය නැහැ ශ්‍රද්ධාව තියෙනවා. සැක නැත්තම්. සැකනම් මූල කර්මස්ථාන බලන්න. හැබැයි ඒකත් නැති කරන්න වෙලාවක් එනවා. ඊට පස්සේ තමයි ඊටත් පස්සේ තමයි සතියක් නැති ගණක් එනවා. සතියක් ගෙවෙනවා. මේ සියල්ලටම ආයුධයක් වශයෙන් පාවිච්චි කරපු ටෝච් එක වගේ පාවිච්චි කරපු සතිය සමස්තෙට දිවිලා යනවා. සමස්තෙට සතිය දින ඔය ඔය කියන සුන්දරත්වේ නැත්නම් සෝබන චෛසිකයක් නෙවෙයි. ඒකත් හැඳි ගෑවිලා යනවා. හැඳි ගෑන යනකොට ඒ කුට්ටි ඉවරයි. ආයෙ වයන දෙයක් නැහැ. ඒතර යෝගාවචරය මේ හැමදේම දිහා සමස්තය බලන මිසක අර කොහොමද මේක නරකයි කියන්නේ නැහැ. ඒකේ අරසල. මුතර සැක කරන මනස අහනවා අනේ ගානේ සතිය නෑ අනේ ගානේ මූල කර්මස්ථානේ නෑ අනේ ගානේ ඒක තමයි වල සැකයක් තියෙනවා. ඔව් අහේන මූල කර්මස්ථානේ බලන්න. මෙන්න නැවත සතිය පිටවන සැක නෑනේ. අපපාර විශ්වාසයෙන් ආයෙන ඔහොම යන්නරින්ද. අගයන් ආරම්භයෙන් හැඳි ගෑවිලා යන්නයි. නාමකරණය හැඳි ගෑවිලා යන්නයි. සංඥා හැඳි ගෑවිලා යන්නේ. ඒකෝන සලායතනේ නාමකරණයක් පාඩපත් කරනවා. ගොජි. ඉතින් ඒක දුවන්නේ න්‍යාය ධර්මයට. ඒක උඹට මොන විදිහකට වෙනස් කරන්නද? වෙනස් කරන්න පුළුවන් කියන තකතිරුකම වෙනවා ප්‍රශ්න නැගෙන්නේ. මම දැන් මොකද කරන්න ඕනේ? කරන්න බෑ. you have no choice. අනේ ඒ යටත් වීම, ඒ පිළිගැනීම වෙස්ට් එකේ කියලා කියන්නේ somebody become nobody. මම පොරක් කියන්නේ හිතපු එකන මම නිකම්ම නිකන් සිල්විස් කෙනෙක්. ඒක එක සැරයක් වෙලා බෑ. ලක්ෂ කෝටි වාරයක් වෙන්න ඕනේ. ඒක නිකන්ම නිකන් ගංගානංගගේ තියෙන වැලිතලාවට එළියට යට මිසක්ක මෙනිකක් නෙවෙයි. මෙනිකක් නම් මිනිස් වල පළඳි. ඔය වැලිතලාවේ මිනිස්සු කරන්නේ කක්ක කරනවා. සූ කරනවා. ඉතින් කක්කචි වාසදෙන් වැලි යටවලට මුකුත් වෙන්නේ නැහැ. උඹ ළඟ තියෙන වැලි යටට වැඩිය කිසිම වෙනසක් නැහැ. පැහින්න හදන්න එපා. You are nobody. You are not somebody. The VP නෙවෙයි. VVIP නෙවෙයි. මොකෙක්වත් නෙවෙයි නිකම්ම නිකන් නිකම්ම නිකන් සිදුවේ. ඉතින් ඕක වෙනවා නම් මිනිස්සයාට වහ කනවනේ. ඊම ඔයද මම අසවලාගේ අසවලා ආවලා මේ වෙලා කියන්නේ. ඒකනේ බුදුරජාණන් හැමදාම රාහුල පුංචාඳුරන් කිය වැඩිදුවටක් උඩ දාලා. මෙන්න මෙච්චරක් මට උපදේශ ලැබේවා කියලා නිහතමානී වෙන්නේ කියලා කවුරු කිව්වද අහන්න හිටපන්. ඒකෙක්වත් ලොකුත් නැහැ ඒකෙක්වත් පොඩිත් නැහැ. උඹෙන්ම තෝරාගත්ත අදහස ලොකුත් නැහැ හැලිච්ච අදහස පොඩිත් නැහැ මම නැවසරයක් වෙන්න දීවා නැවසරයක් වෙන්න දී තන්නේ කරම වෙනස් කතාවක් තියෙනවා අර දකින්නකොටම බදාගන්න කියොත් වෙන කතාවක් අත්පත්තා විනන්දිනේ එතකොට අපි හැම කෑව වෙනවා ඒක ආයෙසරයක් අවස්ථාවක් දෙන්න මම කියන්නේ දෙවෙනි කතාවේ කියලා පළවෙනි කතාවේදී ඔය කෑවට එක එකක් දන්නේ නැහැ කතාවේ මම කියන්නේ දික්කසා දෙලා වෙන ගැණියක් බඳින්න ඊළඟට නැකත් බැල්ලි මොකුත් නැහැ. වාරි දැක බඳු බඳු කව බැන්න. ඉවරයි. ඊට පස්සේ දික්කස දෙන්න නම් ඒ දික්කස ගන්න ඉවරයි. එදාට තියෙනවා කතාවේ කියන්නේ විහිළුවක්ම. මම හොඳට කතාව දෙන්න කටින්න තෝපිට කවදාවත් හරියන්නේ නැහැ. ඒක දික්කසල ආයෙ බඳු කිය මම කතා කරනවත් දන්නේ නැහැ. දැන් බදින වයස නෙවෙයි. මං කෝ ඔය ඔය අල්ලගත් එකම නෙවෙයි හොඳ එක. ඔක අතල්ල වෙන එකක් අල්ලම බලන්න. අර මේක හොඳ වෙන්නේ කියලා බලව බැල්මත් පච්පතේ. කොයි එකත් එකයි. ඒ නිසා දෙවෙනි කතාවට බලන්නේ නැත්නම් එක කතාවක් බලන්න. අපේ හිතව ජෝග්‍රෆි ගණන් කරගෙන කියකුවා මේ කන්දක් එක සැරයක් නැග්ගේ නැත්නම් ඌත් මොඩේ. අද සැරයක් නැග්ගොත් ඒත් මොඩේ. මම කියන්නේ එක සැරයක් නැග්ගේ නැත්නම් ඒක මොල කාරය. දෙසරයක් නැග්ගනම් ඒත් මොල කාරය. තනි සැරේ ගියේ කවුරු කියන්නේ. ඔය කන්ද ගැන කියන කතා දෙයිනවා පච. ඌට මහ දෙයක් කියලා කන්දක් දැයි ගන්න කියලා. අනිත් වගේ නැගපු කන්ද දෙස තුනට නැගින් නගනකොට පේනවා මේ නාම රූපිත සලායතන අතර මගේ නම් කිරීම හැර දෙකේ වෙනසක් ඇති වෙනවා. මොහොත සලායතන තමයි විචිත්තත්වය කියලා කියන්නේ. නාම රූපේ තමයි ඒකත්වය කියලා කියන්නේ. මේකට නානත්වය කියලා කියන මේකට ඒකත්වය කියලා. එකමයි. එකම මේ අත මෙතනින් ඇල්ලුවොත් ඒකත්වය, ඇඟිල්ලෙන් ඇඟිල්ල ඇල්ලුවොත් නානත්වය. ඉතින් අපිට මේ අතම අල්ලන්න පුළුවන් මෙතනින් ඇල්ලුවොත්. ඒ පන්දිස්වාස් කියනවා හඹවල්ලක් තියෙනවා නම් ගෙඩි හයක් තියෙන. අපිට ගලකින් ගහලා කැට්පලෙන් ගහලා ඒක කඩ ගලන්න පුළුවන් හයටම. වල්ලටම ගැලුවොත් හයම වැටෙනවා. උගුරු පිටින්ම වැටෙනවා. ඒක තමයි මේක ආන්දර ඇවිල්ලා දේවාන අපිට සතුට ඇහුවේ. මේ ගහම කන. කම්බ. ඊළඟට වෙනත් ඇසුත් තියනවාද? ආවෝ හරියට තියෙනවා. ඉතින් වෙනත් ඇසුත් වෙනත් අඹ ගස්සේක අම්මෝයෝ හරියට තියෙනවා. වෙන වෙන අඹත්තර වෙන ගස් වෙනස් මේ පිට තියෙන අඹ ගස් උත්තර වෙනත් ගස් වෙන ගස් ඇයි සමනස මේක කුතු කරලා ගෙනල්ලා පෙන්නනවා මේ ගහත් ගහ. ඔබ රජුරෝ කියලා හිතන්නේ ඇත ඔබ නිකම්ම නිකන් සෙප්පලි. සෙවලි. හිස්ස කියලා කතා කරන්නේ. මචං කියන එකනේ මචං කියන එකනේ වෙනද අවශ්‍යද 55000කට බුදුහන්ට දේවයන් වහන්සේ කියලාගෙන යන්න ඕන වෙලාවට. මේ hali මචං. ඒක ඕනේ වලිකාරය කියනකොට මල්ලි කියලා කතා කරා. අයියා කරන්න කිව්වොත් ඌ අයියා වෙනවා. මොකමද ප්‍රශ්නේ? මේ සලායතන නාම රූප කිදිලා තියෙන්නේ. සලායතන නාම රූප කරනවා නම් දෙන්න යන්න එපා. උත්මනසෙක් මාත්මනසෙක්. දුෂ්කාරයක් දැකපුවම කියන්නේ තෝ දන්නවත් උඩ පඩි කියවන්නේ මං කියලා. තෝ මට නිද්දන්නේ තෝ පිට සල්ලි කියවන්නේ අපි. ප්‍රොමෝෂන් දෙන්නේ අපි. රට වැසියෝ. තෝ බිනවද නැයි පෙළ කුඹන්. තෝ හිතන රජින දෙන්නේ කියලා මම. නෑ. එහෙම රාජකාරී ඒකටම ඉස්සර සුද්දා නෙමෙයි යටහස් සේවක කියලා. දැන් ඉන්නේ උන් තමයි යොප්පන්දි ගන්නන් දෙන්නේ. සුද්දා අසංකේරුවේ හැමදාම යටහස් සේවක. රජිතකින් ආවිත් කරා. දැන් ඉන්න කට්ටිය අම්මට ළඟට යනකොට පෙන පොම්බන්නේ දොර හත ඇරගෙන යන්න ඕනේ. පස්සේ ඊළඟට ඉන්නේ. බොත් නිකම්ම නිකන්නේ සිත් කියලා. ඉතින් මේ නාමකරණයේදී හොඳට මතක තියාගන්න අපිට අයිතියක් තියෙන ඕනම අධිකාරියෙක් කියලා කතා කරන්නේ. කිසිම කෙනෙකුට බෑ අපිට ප්‍රතික්ෂේප අපි රටවැසියෝ අපි ඡන්ද දෙන්නේ අපි ටැක්ස් කරන්නේ මම නම් ඡන්ද දෙන්නෙත් නෑ ටැක්ස් ගන්නෙත් නෑ ඒ වෙනම කතාවක් නිසා එක එක කාට සැලුට් ගහන්න ගියොත් තමයි උන් අපිව පාගන්නේ. සීලය රකින්න කාටවත් සැලුට් ගහන්න යන්න එපා. කවුරු සැලුට් ගහන්න ආවත් එන්නද ජීතු ගානල කතා කරපන්. කනත් ඇලෙන්න ගන්න. කවුද? අනේ විදිහේ මේ ශබ්ද එනවා, ගඳ එනවා, රස එනවා, පහසුන එකටවත් මේ පද්ධති හොල්ලන්න දෙන්නේ නැහැ. අලුතෙන් ආපු මේ කුඹලාවට මොකට ඒ දුම්මස කණු දෙක උඩට එන්නේ නැහැ. කම අලුතෙන් ආපු කුඹලාව. සද්දේ, ගන්ධේ, රසේ, භාසේ. මම දැන් මෙතන. මම දැන් මෙතන කියනක හොල්ලන්න පුළුවන් ද රූප සද්ද ගන්ධ රස ගොන්ද? හොල්ලන්න පුළුවන්. ඒක මේ මම දැන් මෙතන කියන රෙඩි ලොකු කරගන්න. අනේ ලොකු කර ගැනීම කියන සලායන කියන්නේ. මම දැන් මෙතන ඉන්නවා කියන එක තමයි ප්‍රකෘතිය. අපි මේ ප්‍රකෘතිය පාවා දීලා මේ සලායතන යන්න ගියොත් මේ සලායතන ඇවිල්ලා නිවට එම්බැට් එක දැකපුවාම එළුවත් අවුල කනවලු මේ මගේ පිට කපගන්නේ. මේ ඉදීදී කාට මේ දෙන්න බලාගෙන ඉන්නේ? ඉතින් කන්නාරත්ති නගනකොට බුදුචානන්සි කිව්වේ ඇත්තක අහගෙන කරබන් කියා. ඉවරයි රංගනේ. ඒගොල්ලෝ ආවේ කොහොමද තාත්තට බැරිද අපි කරලා පෙන්නන්න කියලා. මාරයට කරන්න බැරිද මාර දුහිච්චුවරු ආවතුන් දෙනවා. බුදුචානන්සි කිව්වේ ඇත්තක අහන්නේ විතරයි. නාම රූප නාම රූප මට්ටමින් තිබ්බ සලආයන කෙරුවේ නැහැ. නැත්නම් අර නාද නූපුර අනුව බලන්න කියලා රස විඳින්න ගියාන කොහෙන් කෙලවර වෙයිද ඒ නිසා අපිට ගහන්නේ බලු වලිගේ මේ ශබ්ද රූප වලින් ගහන්නේ ගන්ධ රස පහසෙන් ගහන්නේ අපි ඒ තරම් කිහුලෝ අපි ඒ තරම් බය අඩු මිනිස්සු බය අඩු වෙලා ඒකට වාල් වුණාට පස්සේ අපි කොහේ අරගෙන යනවද දන්නේ අපිට මතක නැහැ බුද්ධෝත්පාද කාලේ කියන්නේ අපිට මතක නැහැ manussත්ව ප්‍රතිලාභයක් තියෙනවා කියලා. අපිට මතක නැහැ අපි ක්ෂණ සම්පත්‍ය උපේලා ඉන්නේ කියලා. අර කොහෙන්ද අපි ටික ඇවිල්ලා සබ්ජක් රූපයක් ගන්න මේක සීරම විනාශ කරලා යනවා. ඒ මොකද සත්‍යපත් කාවේ නන්දේ. අර ඉනේන රූපිත ගන්ධයට රසයට අපි අර උපයාගත්ත සීලම අපේ සතිමාලිකාව අල්ලගන්නවා. අනේ ඒකට අපි අපි මෙතෙන්ට නිකන් හදාගෙන ආපු සතිය මම මේ වාඩි වෙලා ඉන්න එක නිවන. මේක දන්න ඉතින් කවුරු හරි ශබ්ද කරන්නේ නෑ රූප දාන්න පුළුවන් ගන්ධ රස පහස දාන්න පුළුවන් නුඹලා ඉන්නවා කියන එක නෙවෙයි ඒක බලන්ද ඒක බලන්ද නෑත් කරගත්ත හිතකින් අදිටේ ගැඹුරක් දිහා බලනකොට හෙලක් දිහා බලනකොටත් හොඳට ඉවුර අල්ලගෙන බිල්ල විතරක් දාලා බලනවනේ ඒ කියන්නේ මෑච් කරගත්ත හිතෝ එන ඕනම ආගන්තුකයෙකුට මෑච් කරගත්ත හිතකින් බලන්න නම් අපිට කොච්චර පෞරුෂත්වයක් ඕනේ අපිට කොච්චරක් අපේ භ්‍රමචාරිත්‍යට සාපන්න වෙනවා. ඒක ඉන්නේ හත් කිලෝමීටරන් යෝගය හරි කම්සවල කන්න යෝගය තියෙනවා. අපි හරි පහත් අක්කටයි. මධ්‍යම වෙලා ඉන්නවා අපි වෙනවා ඔය එන මනුස්සය මගේ අත කිසිම වෙනසක් නැත්තේ නැහැ. ආගන්තුකෙක් වශයෙන් අවශ්‍යට කන්න පොඩි ටිකක් ඕනවද ටිකක් ඕන දෙන්න හැබැයි එතන බොම්බන්න එන්නේ ඉන්නවා. වෙනේ බොම්බනවා නම් කියන්නේ ගහනවා බෙල්ල ගැලවිලා යන්නේ. උඹලෙන් ආලා නෙවෙයි අපි වැවිදුනේ. ගණන් ගහලා නෙවෙයි අපි මේ හොයාගත්ත විවිධකේ මේ පිස්සන්ඩ පිහට්ටන්න මේක විනාශ කරන්න දෙන්නවා. දෙන්නේ අපි හිතේ නාම රූපයෙන් නතර වෙන්නේ නැතුව සලායතනයට යන මේ මේ බය අඩු ගතිය. නිසා සලායතන නිරෝධය කියලා කියන්නේ එන සලායතනේ බාර එහෙම බාර ගන්න. ඉතින් ඒකට මේ තියෙන ඔක්කොම පද්ධතිය පාවා දෙන්නේ නැහැ. ආවා ජීවිත කියනවා තත්ත්වගත කාවේ නම් එනේ එන දේත් එක්ක අපි වෙනස් වෙන වේගය දිහා බලනකොට අපි අර මෙතෙක් හදාන ආපු පදනම සීලය ඔක්කොම සෝදපාලුවට ලක් වෙනවා. ඒක තමයි වෙන්නේ. ඒක ඒක කාටවත් අලක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මෙන්න මේක දැනගන්නේ කයිදු දැනගන්නේ චසු ලෝකෝ සමුප්පන්නෝ චසු ලෝකේ නිවිතිනේ චසු කුබ්බති සන්තවං. චසු කුබ්බති සන්තවං. මේ මේ හයෙන් තමයි කුප්පන්නේ. ඔබ දැනගෙන හිටපන් කිපෙන්නේ නැතුව ඉන්නකොට බේස් එකක් තියෙනවා. ඔබට සීලයක් තියෙනවා. චිත්ත විසුද්ධි, සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි කියනවා. එයා මේ කාමෙන්නේ වහාම කුප්පල ගන්න. ඒක කෙලස් කියන්නේ. මේ කෙලස් දැකලා මනුබල ඉලවා. කෙලස් දැකලා නොකපී සිටීමේ හැකියාව බලව නාම රූප වශයෙන් තියෙනවා. ගොජේ වශයෙන් තියෙනවා. කොයි එකක් ඇවිල්ලා තට්ටු කළේයි. මගේ යාළුවෙක් කියන නෝරබාරයි. මුස්ලිම්. ඉන්දස මම හරි ආසයි කලින්ද මං ගෙදෙට ගියා. ඒකම මුස්ලිම් කුණියයි විතර ඇවිත් ඉන්නේ. උගේ ගෙදර හැමදාම වහලා. අපේ ගෙදර කවදාකවත් වහන්නේ නැහැ. ඒක වැරලා තියෙනවා. ඉතින් මම මොකක්ද අනේ උඹට තේරෙන්නේ නැහැ බං. දූ විලි එතන. එක අනිත් එක මණිබඩු කාරය ඇවිල්ලා දොඩ තට්ටු කරනවා කොයිලා. ඒක ඕන වුණොත් පොඩි කවුලක් කළද මොකද දොර ඇරියොත් අර කවුලක් දාගන්න බැහැ. ආයෙ යන්නේ. ආවනලු අයියෝ බලන්න අපි හොරකම් කරනවා අපි කීයක් හරි හම් කරන්න ඕගොල්ලන් මෙහෙම කරන්න බැද්ද. ගන්න මේකේ මේ මේ ප්‍රයෝජන තියෙනවා කියලා අන්තිමට ලේසිම වැඩි බඩුවක් ගන්න විතරයි. ඌ දොර ඇරියොත් කොහොමද දැම්මලු ටංගා. දොර වහලා තියෙනවා. මොකද අපේ අම්මා ගැන මොස්පේන්තුයි කියලා. ගෙදර දොර වහලා තියෙනවා මොස්පේන්තුයි. ආගන්තුකව ඵලයන් කියන්නේ. දොර ඇරලා තියෙනවා. අපි වෙතට ඉන්නේ නැහැ. ඔය එනවා නැහැ කොහොම කලේ එනවා. මණිවඩි උගන්වන්නේ ඉතලා හිටලා ඇවිල්ලා යනවා. ඊට ආවම පුරුදු වලියක් දාලා ජොලියක් දාලා කොහොම කලේ ටික පේනයක් අහලා. හරි මේක යනවා. මොකද ආගන්තුක කියනවා කැමතියි. දොර ඇරලා තියෙනවා. කොයි එක ආවත් වෙයි කුඹකලිය බව ඔබ දන්නා එක බොරුව කරන්නේ බව දන්නා ඔය එළ ගොඩක් නැట్లా යනවා අද නගරවල ජීවත් වෙන මිනිස්සු අද මේ මේ සෝපනීට රූපලාවන්‍ය කරගෙන ඉන්න කට්ටිය මේ ටයිකෝට් ඇඳලා පුම්බන්න හදන කට්ටිය අයියෝ කයින් කැහිල්ල මේ කරු රඟපෑම් රඟපාන තාත්ති කරන බා ඉතින් උන්ට ත්‍යාගයක් හම්බ වෙනවා අපාය ෂුවර් එක තමයි අපාය උළු පල්ලයට කකුල් දෙක උඩට. නිසා ජීවත් වෙච්ච ගන්න කොකා ඇවිල්ලා මොන මගුල කරාද? ඕන කෙනෙකුට වෙසමක් දාලා යන්න අරින්න පස්සේ බලන්න ඕනේ. පිළිච්චාවයි. අදිශයක් නැහැ. ඒ හැම කෙනාම මෙන්නේ අපේ අර අපේ කුඩා නිවස කඩලා බිම හෙලන්නේ. ඉතින් අපි වෙනවා අනේ බාලලම්නි අනේ ගල්නොකසන්නේ අනේ අපේ කුඩා අපේ කුඩා නිවස කඩා බිම නොතමන්නේ. ඔය වීඩියෝ මීඩියා කාර්යය වෙනකොට මම ඕක කියන්නේ. අනේ බාලලමුන්නේ අනේ ගල්නකසන්නේ අපේ ගොඩා නිවස කඩා බිම නොදමන්නේ අපි මේ ලස්සන හදාගත්ත පුංචි කඩල්ලකට වෙලා ජීවත් වෙනවා උකට ගල් ගහන්න එපා ළමයි නීතිය කියලා කියන්නේ මේක එතකොටම කියනවා මේ අපේ කඩල්ලට ගල් ගහන්න එපා ඉතින් අපිට සන්තෝෂයෙන් ඉඳ දෙන්නේ කර්මා කරලා යන්න නෑ අපි මේ මේ හරි ඔක්කොම හරි ඔකට පෙනෙත් පොඹලා තිනවා උඩ පැත්තේ පයන්නක් තියෙනවා යට කවුරු තව ඇති යට ආවේ නේ. ඒක වෙනම කතාවක්. යන්න. මුඛාව. ඊටද මෙතන ආවලු කියලා ජානද. ලෝසන් ගතන වාඩිලා ඉන්නවා. එනකොටත් ආයේ මේ ශේෂයේ ඉරිටි ෂර්ට් එකට පැත්ත පැල්ලමක් දාගෙන ආවිසල උදාසින් කවුරු දන්නේ ලුණාන්ති අඩකින්නෙත් නෑ කඩවගෙන හිටියා. පස්සේ ලේකම් මාත්‍යයි. ඒකම මාත්‍යයි තමයි පැවිදිච්චන්නේ. මේ කියලා තියෙනවා මෙතන ස්වාමීන් වහන්සේ ජනක් තේරෙනවා හම් වෙන්න පොයින්ට් එකක්. උදාහරණ කියලා දුන්නා මට පොයින්ට් දෙන්න බෑ. මට ප්‍රශ්නේ ඉලෙවන්න මම ගිහලා ගන්න කියලා. පස්සේ ලේකම් කරනවා. පස්සේ ලේකම් වල පස්සේ මේ ආනාපාන සතිය කරන්න හැටි. පස්සේ දැන් ලොකු සාදේ මට ඒක ඕක ලියන්නේ කිව්ව මම කවදාකවත් නැතුව ලියනවා දැන්. මම නිකමට ඇවි කියලා. ඊට පස්සේ මම කිව්වා මේ සාදේ කහඩ මේ පණිවිඩය. මම ලියන්න ඕක නැහැ. අසදාගේ ලේකම් මාත්‍යයි එයාට දෙන්නේ. ඇයි අසවල ඇවිල්ලා ආනපනසති කරන්නේ. ඉතින් මං කෝ සංසෝ ලොකට එන්නේ කිව්වනම් කෙලින් කතා කරනවනේ. මම ඉන්නලන්න නැති වෙන්නේ ගම්මලි මායම් කරන්නේ. කවදාකවත් ගෙන්නන්නේ නෑ. මම උත්සාහ කරන්නේ ආයේ නොයන තැනට. නිසා ලේකම් ප්‍රතිවිරුද්ධිය නිකන් ඉන්නේ කියලා. ලේකම් ගිහිල්ලා දුන්නාට පස්සේ කොට විසිකලා දෙනවා. ලොකා. ඒ සායි බබා ගන්නවා. සංසාරේ කියලා ඒ මිනිස්සු කවුත් ඉවරයි මොළු පරිසරෙම ඉවරයි. සම්පූර්ණ වෙනස් වෙනවා. මම කියන්නේ මේකෙන් කවුරුහරි වැරදක් කියන කිගෙන ගත්තොත් හරියන්නේ කියලා. නෑ ඉතින් එහෙම කලබල වෙන්න ඕනේ අපේ විවේකය හරි වටිනවා. දැන් උපයෝග එකනේ. ඔය පිටකට්ටිය ඇවිල්ලා ඔය මේ සමාජයට එහෙම මේ කරන්න ගන්න කට්ටිය ඉන්නවනේ මෙහෙ කරන කට්ටියකුත් ඉන්නවා. සමාජයේ එහෙම මේ කරන කට්ටියක් ඉන්නවනේ. මේ කට්ටිය එනකොට හේතු ළඟ නතර කරලා කියන්නේ. ඔතන ඉන්න අපි ගිහි ගැව්වට පස්සේ එන්නේ දාන පොලිම ඇවිල්ලා තැටි ඇවිල්ලා විදාන කාලය යන්නේ. ඒ විශේෂ අරකිලි නෑ. ඕක තමයි මේ සලායතනේ සලායතන කරන්න එපා. නාම රූප පස්සේ මේ ඉතින් දිහා දැනගෙන ඉන්නවනම් නාම රූප කියන්නේ මොකද්ද? නාම රූප නාම රූප කියන්නේ සමස්තන එකට වැඩි එකක් වෙනස් වෙන්නේ නැතුව ඔහේ නිත්‍යන බවට පෙන්වනවා සංතතියක්. ඒ සංස්කෘති ලක්ෂණ හතරක් පෙන්වනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෙළෙන සුළු. සමාජ සංසිද්ධිය පෙළෙන සුළුයි, තවන සුළුයි. විපරිණාම වෙන සුළුයි සංකතය. කුජය. කුජේ දිහා බලල වැඩි වැඩි රසවත් දේවල් හොයන්න යන්න එපා. ගිහ ගමන් සලායතෙන් වෙනවා. මේ කුජේ දිහා බලන්න පුළුවන්. ඒකට කියන්නේ එදිනෙදා දුක. සාමාන්‍ය day to day unsatisfaction. අපිට ඒක දරන්න බැරුණේ අපි මේ උත්තර හොයන්න හදන්නේ. උත්තර හොයන්න යාම තිබුණාට වැඩිය අමාරුයි. මේ පැමිණි දුක් පැණි රහයි කියලා මේ සිංහලයේ තියෙන මේ වචනේ භාවනා කරලා කියව ගන්න නෙවෙයි. ඔය භාවනා නොකරත් නෙවෙයි අපි මේ ඉදින්දා පැමිණෙන දුකටත් බෙහෙත් ගන්න ගියාට පස්සේ වෙන්නේ තිබුණට වැඩි දුකක් හදාගන්න. එකක් කලසුළු හදා ගන්නට දෙකක් කොයින් මට උණු ගියෝයා දෙකක් කඩතුළු හදාගන්නයි ඉසුරුවේ ආචාර්යයා. අපි මේ කඩතුළු මකන්න ගිහිල්ලා තමයි කඩතුළු කරගන්නේ. ඒ නිසා තියෙන ටික හොඳයි. ඒක අපි ඉතින් ලබා උපන් හැටිනේ. ලබා උපන් හැටිනේ. උ පිළියම් කරන්න යන්නේ. ඕක දරන්න පුළුවන් බලන්න. ඉවසන්න පුළුවන් බලන්න. ඒකට අපි නාම රූපේ හිතෙනවා. ඕකට පිළියම් හොයන්න ගත්තොත් මෙයාට ඉස්සල්ලා අතෙන් වැඩි හොඳින් පිටි ක්‍රම වලින් වෙන්නේ සලායතෙන් ගිහිල්ලා අනාගන්න එක තමයි. ඒක නිසා සලායතන මට්ටමේ පච්චිමන දෙවෙනි බලපන්නේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි විතරයි බලපන්නේ. උනාට පස්සේ අපි කියනවා අසෝලා මාන්නම ගැදියා ආරය මාස බොරු කිව්වා නෑ අපි ඒ කියන පැණි පැනදීම හරහා මේක සිද්ධ වෙන්නේ ඒකදී ඥානানন্দ සාංශ පෙන්වන්න හදන මේකේ විනිවිද පේන ගතියක් මට පේනවා විනිවිද පේන ගතිය වගේම සමස්ත දක්නට බොඳ වෙන ගතියකුත් තියෙනවා විනිවිද පේන කියලා කියන්නේ තීක්ෂණ භාවයක් මොකද සමස්ත බොඳ වෙලා යන ගතියක් වෙනවා හැට පැන්නට පස්සේ ඇක්ටිකට වෙන්නේ දැල දැම්මා වගේ කියලා එකක් ඒකදී මොන දෙයක්වත් විසිතුරු නෑනේ කවුරු ලස්සන රේඛා චිත්‍රයක් ඇඳලා තිබ්බත් ඈතට පේන නිකන් බ්ලර් වෙනවා. ඉතින් ඒකකොට රේඛා චිත්‍රය රස බලන්න බෑනේ. හරි ඒකට කියනවා ගොජේ කියලා. ඒකට කියනවා නාමරූපී කියලා. මේ විස්තර සහිතව රිසොලූෂන් එකට දාලා zoom in කරලා බලන එකට කියනවා සලායතන කියලා. ඉතින් ඒකට නැනෝ ටෙක්නොලොජි කියලා කියනවා. විනිවිද පේන සුළු ගතිය කියලා කියනවා. විනිවිද පේන සුළු ගතිය හරහා වෙන්නේ නතු භාවය වැඩි වෙන එක තමයි. ඒකට කියන්නේ සංසිරවල අඳ වෙලා මේ පේන දෙයට යන්න හදන ඒකට ගවන්න. ඊට වෙදී හොඳයි සමස්තය දැනගෙන නාම රූපය දැනගෙන ඉන්න එක. එතකොට වින අර විනිවිද පේන සුළු සමාධිය මේකට ගියත් සලායතන ගියත් අප මෙතෙන් එන්න පාර මකා ගන්නයි. අර පුරුදු ගෙදර තමයි සාමාන්‍ය පුරුදු ගෙදර තිය එපා වෙලානේ අපි මේ අල්ලපු ගෙදර ගැන හොයන්න යන්නේ. පිටරටවල ගැන හොයන්න යන්නේ. මොකද ඉතින් ඔක්කොම වැඩිම දැක්කුවේ. ආවට තමයි පැලස් හොඳයි. ගුවනට තමයිගේ ගුවනක් පැලස් හොඳයි. මුවාට තමයිගේ මුවම් පැලස් හොඳයි. දරුවට තමයිගේ අම්මගේ ඔලොත් හොඳයි. ඔයින් අපිට හොයන්න ගිය හැම වෙලාවෙදීම අපි අමාරුවට වැටෙනවා. මේ අම්මට අම්මගේ දරුවට අම්මගේ ඔඩොක්ක ගුණට ගෝණම් පැලස්ස මුවාට මුවම් පැලස්ස ආවට ආවම් පැලස්ස උත්පත්ති දායගය. ඒක අපිට දැනටමත් උරුමයි. මේ වැඩි දේවල් හොයන්ට යෑම කියලා මම කියනවා සලායතනේ ඒකට අපි පටිච්චසමුපාදයට පයින්නවා. අපි හැබැයි ඩී ඉක්මන් වෙලා ගන්න හදනවා අපි පොඩ්ඩක් දැන් ඉස්සරහට කියවන්නේ. කලින්ම අපි මතු කරගත්තු වචනේ ඉදප්පච්චයතාවයි. මේ නිසා මෙය වෙනවා කියන එක. මේ මූලික ධර්ම න්‍යාය පරිසම්පාදයේ හැඳින්වීමට බොහෝ විට යොදලා තියෙනවා. ඉදප්පච්චයතාව. මේ නිසා මෙය වෙනවා. මෙය ඇතිකල්හි මෙය වෙයි. මෙය හට ගැනීමෙන් මෙය හටගනී. මෙය නැතිකල්හි මෙය නොවේ. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වෙයි. කියන මේ ඉදක්පත්‍යතාව. මේකෙන් කෙරෙන්නේ අර දෘෂ්ටීන් විනිවිද යාමයි. අර ભેද සමහන් කරන ස්වභාවයක් තියෙනවා මේ දර්ශනයේ. ලෝකයේ තිබෙන ගැටුම් ලෝකයේ තිබෙන ගැටුම මේ සම්‍යක් දර්ශනයෙන් වළක්වන්නේ කොහොමද? අර ගැටුමට හේතු වූ මූලික උපන්‍යාසයම ඉවත් කිරීම. මොකද්ද මේ මූලික උපන්‍යාසය? මුලින්ම සබාගත් අදහස මොකක්ද? මෙතන දෙකක් තිබෙනවා කියන එක. ඔය තර්කකාරයෝ නම් නොයෙකුත් විදිහට එක එකක් මිස දෙකක් නොවේ ආදී වශයෙන් නොයෙකුත් පදමාලාවල් ඉදිරිපත් කරනවා. නමුත් සම්‍යක් දර්ශනයට අනුව මෙතන දෙකක් පිළිබඳ මේ අදහසම එක්තරා විදිහක මිත්‍යා දෘෂ්ටියක් වෙනවා. ඒ කියන්නේ ඒ කියන්නේ අපි අර නාම රූපේ නතර වෙලා නාම රූපය සමස්තයේ නාම කොටස රූප කොටස දෙකට ගන්නවානේ. අපි විපස්සනාට බහිනකොට බහිනේම නාම රූප පරිච්ඡේද ඥානයි. ඉතින් මේක ගැන කතා කරනකොට අටුවාචාන් වහන්සේ අහනවා මේ බුදුජානනාංශයේ රූපයෙන් පටන් ගන්න කියන්නේ. නමර දාලා තියෙන නාම රූප පරිච්ඡේදයන්. එහෙනම් රූප නාම පරිච්ඡේදයන් වෙන්න ඕනේ නැද්ද කියන්නේ? රූපෙත් නැපිට දාන්නේ. දාහන හිතන්නේ නාමය කියලා කියන්නේ. ඒ රූපෙනි මුලින් තියාගන්නේ කර්මස්ථානය කරගන්නේ. ඇයි මේකට රූප නාම පරිච්ඡේදයන් කියන්නේ? නැයි නාම රූප පරිච්ඡේදයන් කියන්නේ. ඒකට චුල්ලේ චුල්ල සච්චක සූත්‍රය යටුවචන් වාසල පෙන්නලා දීලා තියෙනවා. නම වශයෙන් ඒ කිව්වට රූපේ තමයි අල්ලන්න පුළුවන් නේ. ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් නේ. ත්‍රිමාන රූපේ ඒක තමයි නුපුරු මනසට ඉස්සල්ලා හුවෙන්නේ. පුහුණු මනසට නාමය හුවෙන්න පුළුවන්. ඒ නිසා නාම රූප පරිච්ඡේ ඥානක් කියලා කියනවා. ඉතින් මේ නාම රූප පරිච්ඡේ ඥානය කියන එකත් ද්වේතාවයක්. දැන් මේ ද්වේතාවේ නැති භාවය මේ සමත්ත්වයේ දෙකම එකතු වුණාට පස්සේ තියෙන එක බෙදෙනවා නමට අහු වෙන හිතට අහු වෙන කොටස් සහ කයට අහු වෙන කොටස් කියලා. ඉතින් මේක පස්සේ බොහොම ලස්සන මේ ශාන්ති පෙන්වනවා ස්පර්ශය කියන එකේ අධිවචන සම්පස්ස සහ පටිඝ සම්පස්ස කියලා. පටිඝ සම්පස්සේ නාමකයට සම්බන්ධයි, අධිවචන සම්පස්සේ රූපකයට සම්බන්ධයි. මේ ස්පර්ශය කියලකට නාම ධර්මයක් වුණාට ඒකේ පටිඝ සම්පස්සයක් තියෙනවා. ඒ රූප කොටසක් තියෙනවා. මේ නාම ධර්මයක් ගැන කතා කරනවා. ඉතින් මේ දෙක වෙන් කරන වෙන් කරගන්න සර්වඥාන්සික ශේෂ්ඨ කාටේ සාමාන්‍ය පුත්තජනක ශේෂ්ඨ කාටේ නෑ. ඉතින් ඒ නිසා මේ අපි අල්ලන දේ දෙයක් බවට පත්ුනේ නාම රූපයක් වෙච්ච නිසා. ඒ වෙලාවෙන් තව ගොඩක් දේවල් වටේ සිද්ධ වෙනවා. ඒවා අපිට අදාළ නෑ. ඒවා නාම රූප වෙලා නෑ. අපි යමක් තේරුවා නම් තෝරන්නේ ඒ දේ හරහා අඩු ගානේ දෙකක් ඒ කියන්නේ විචිත්‍රතාවයක් ගැටුමක් නිසා. ද්වන්දහත්ම ද්වන්ද dialectic materialism කියලා මේකට කියන්නේ dialectic හරි dialectic. වඩාත්මක භෞතිකවාදය ද්වන්දාත්මක භෞතිකවාදය. ද්වන්දාත්මක ගතියක් තියෙනවා. ද්වන්දේ උපරිම දෙන තැන තමයි අපි අල්ලන්නේ. හැබැයි ගොඩාක් ඒ වෙලාවේ තව ද්වන්ද හසන් තියෙනවා. ඒක අපිට අදාළ වෙන්නේ මගේ හිතට කුප්ප වෙන්නේ, කිපෙන්නේ මං දකපු නාම රූප. අනිත් ඒවාට ඉත නාම රූප කියන්නේත් නැහැ. ඒකෙත් ඒකම වෙනවා. එකක් අපි අල්ලනවා සමස්තය අපිට අඳ වෙනවා. අඳ වෙන දේවල් වලට අපි නාම රූප කියන්නේ නැහැ. නාම රූප වෙන්නේ අදාළ වෙච්ච දේ. අදාළ වෙච්ච දේ දෙක ගැටුමක්. මේක ගැටුමක් නැත්නම් අපි බලන්නේ නැහැ. ගැටුම බලන්න. ඊට පස්සේ මේක හයට කැඩෙනවා. දැන් මෙතන විමසන ලක්ෂණ පැත්තකින් මේකේ මේ පටිච්චසමුප්පාදේ හේතුඵල ධර්ම. දැන් මෙතන තව පැත්තක් තියෙනවානේ. මේ නාම රූපේ ඉන්නේ නැතුව මනුෂ්‍ය පටිච්චසමුප්පාදේ දැකීමෙන් ඇයි කලාතුරට යන්නේ? එයා හිතලා නෙවෙයි මේ යන්නේ. ඒ මෝඩකමෙන් ගෙනියන්නේ. අවිද්‍යාව තෘෂ්ණාව නොපෙන්නා අරකේ ක්‍රියාශක්තිය ශක්තියකට ඇදලා ගන්නවා. මේ වර්ත නාම රූපය මට අදාළ කොටස තමයි මම නාම රූපය කියන්නේ. අදාළ නැති වෙයි නාම රූප තමයි ඒව මෙතන වැදගත් නැහැ. ඒක ලස්සනට පෙන්නනවා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්ච සබ්බේ ධම්මා අනාත්තා. මට සංස්කාර වෙන්නේ මම බදාගත්ත නාම රූපවලින්. නාම රූපේ කියන්නේ බදාගත්ත කොටසට විතරයි. අනිත් ඔක්කොම ඒ වගේම සම්බන්ධතා තියෙන ඒවා අපිට අදාළ නැහැ. අපිට ફોකස් වෙලා නැහැ. ફોකස් වෙච්ච අංගය. දැන් මේ නාම රූපේ ඉන්න බැරුව මොන ගායටද මේ මිනිස්සු සලායතන හදන්නේ. ඉන්නේ ගාය තමයි අවිද්‍යාවේ කුෂ්ණම. මේක දිහා බලන්න බෑ. ඉතින් මේකේ Hindu ආගම මේ ද්වේතාවේ කඩලා නැති කරන්න අද්වෛතය කියන එකක් දැම්මා. ඒ කියන්නේ මේ ද්වේයට බෙදන්නේ නැතුව මේ සමස්තේ අද්වෛත දැම්මට පස්සේ බුද්ධ ධර්ම ඉවර වුණා ඉන්දියාවේ. අද්වෛත වේලා. ඉතින් ලනු ස්කිප්පු කරගෙන යනවා ඥානන්ද සාමණේර. ඒකට බෙදන්නේ නැතුව මේක දිහා බලන්න. ඒකෝට මේ වටේ තියෙන දේවල් මම දැකපිට වෙනසක් නැහැ. මම දකින සංසිද්ධිය මේ වෙලාවේ 360 degrees දේවල් සිද්ධ වෙනවා. මම මේ තෝරාගත්ත දේ මේක වෙනසක් නැති කරන්න මේකේ අද්වෛතය කඩන්න ඕනේ කියලා කියනවා. මොකද බුදුජානක කිව්වේ අංක දෙක විතරක් නෙවෙයි මැදත් අතහරින්න කියලා. ඒක බෞද්ධයාට අල්ලන්නම බෑ. අල්ලන්න තියා මේකෙන් විකවත් අල්ලන්න බෑ. උපවන්ති විදික්වාන වජ්ජේමන්තාන ලිප්පති. දෙපැත්ත අතහැරීම සඳහා ඔබ නාම රූපය අල්ලපන්. දැන් ඒකෙත් ගැලෙන්න එපා. ඒසර අද්වෛතය කියන එක ලොකුම දැනුම කියලා ගත්තොත් දෙකෙන් මැද කරගත්ත එක අල්ලගත්තා. ඒකට ඒකද බ්‍රහ්මන් හේතුව. විශේෂයෙන් භක්මවදාන්ති. ඒක හරිම ශ්‍රේෂ්ඨයි හරිම ගැඹුරුයි. ඇත්ත තමයි බලංජා ෆිලොසොෆි කියලා හරි ගැඹුරුයි. නමුත් මේ නැති එකක් නැති නමක් හදලා අන්තිම බුද්ධඝම මුළු ඉන්දියාවෙම නැතුව දැන් ගොඩදෙනෙක් ඔය ප්‍රොෆෙසර්ස්ලා ඇතුළු ඔක්කොමලා කියන බුදුජානක කියන්නේ මේක තමයි. ඒක කියන්නේ කොහොමද? බුදුජානකේ තානත් දේශනා කරන්නේ ආලාර කාලාම උද්දකරාන්තුතරි දැනුම් කියලා කියනවා. ඔය කීක නේව සංඥා ආසඤ්ඤායතනේ අකින්චඤ්ඤායතන කිසිත් නැහැ. ඊළඟ බෞද්ධය මේක කාලා ඉන්නේ. එතනට මේකට ඇලිලා ඉන්නේ. මේකට නොඇලී ඉන්න නම් අද්වෛතය ගන්න. නාම රූපේ කියන එක පොද්ද ප්‍රමස්තයෙන් ගන්න. හැබැයි ඒකට ඇලෙන්න එපා. ඇලුනොත් කාමයට ඇලුනා වගේමයි. එනේ මම හොයාගත්ත දේ මගේ ධ්‍යානය, මගේ සමාධිය, මගේ සතිය, මගේ ශ්‍රද්ධාව මගේ ඥානය කියලා අල්ලුවනේ. කොයි එකත් අල්ලුවා. අරකට වැඩිය මේකේ කෙලෙස් අඩු. ඒක ඇත්ත. කයි ගන්න වැඩි හොටු ගැනීම වෙනසක් ඇත්තේ නැහැ. නමුත් මේකත් අතාරින්න වෙනවා කියන එක. මේ අල්ලගත්ත නාම රූපයත් අතාරින්න වෙනවා කියන එක මම හිතන්නේ ඔහොම කිව්වොත් එහෙම කවුරුත් භාවනා කරන්නේ කියලා. ඒකට උන කොටි වලිකක් හරි කමන්නේ අල්ලන්නේ. ගංගේ ගහගෙන යන මිනිහා පිටුරු ගහරි අල්ලනවා. ඒ අල්ලන එකෙන් අහු වෙනවයි කියන එක කියන්න කොන්ද වන තියෙන බුදු දඥාති කියනවා. ඒ නිසා මේ දෙක එකක් කරලා බලන එක අද්වෛතයේ ද්වෛතයේ ද්වෛතයේ අද්වෛතය කරලා බලන හරිම ෆිලොසොෆිකලි අල්ලන්න බැරි දැන. නමුත් ඒක හරි වටිනා දෙයක් කියලා අල්ලපු ගමන් කෙලිම බ්‍රහ්ම පදාර්ථයට වැටෙනවා. ඊට පස්සේ බ්‍රහ්මන් තමයි ඒකදී සිවම් and සිව. සිවම් කියලා කියන්නේ ධර්මතාවය, සිව කියලා කියන්නේ ඒකට නියෝජනයක් වශයෙන් දිර තියෙන දෙයියෝ. සිව කියනට සිවම් කියනවා සිවම් කියනවා සිව කියනවා ඒක අපි දන්නේ සිවම් කිව්වත් එකක්ද සිව කිව්වත් එකයි සිව ලිංගේ නම් ඔන්න ප්‍රසිද්ධයි ඒක හොදලා වතුර බීපුවා ඔන්න ළමයි හම්බ වෙන බෝධි පූජා දෙන්න ඕනේ නැහැ සිව ලිංගේ හොදලා වතුර බීපුවාම ඉතින් ඒකදී බොහෝ ප්‍රසිද්ධයි ඒ කළු පාටයි ගල හදලා කියන ෂෝක් එකට ඉතින් අපේ කට්ටියත් එනකම් පන්රක් දාලා යනවා නෑ නෑ හැබැයි මේක නෙවෙයි සිවම් ධර්මතාවයක් තියෙනවා ඒ ධර්මතාවය මේගොල්ලෝ බුද්ධජනන්සේ පෙන්නන මේ න්‍යාය ධර්ම වලට සම කරලා එක වෙලාවකට පුරුෂාර්ථය ආරෝපණය කරනවා. එක වෙලාවකට පුරුෂාර්ථය අයින් කරනවා. හරියටම අනිදර්ශන විඥානය සහ විඥානය වගේ. අපපතිකිත විඥානය සහ විඥානය වගේ. ඉතින් ඒ නිසා මේ ක්‍රිෂ්ණ විඥානය කියන එක විස්තර කරන්න ගියාම හින්දුවාගුනේ ඔය කියන අනිදර්ශන විඥානය දන්නේ නැත්නම් පොඩ්ඩක් කියලා බලන්න. බොහෝම ලස්සන විස්තර කරනවා. හැබැයි ගියේ එකෙක් නැහැ. ෆෝමියලාස් වලින් හදලා පෙන්නනවා. ඒක හරියට මැටර් එක ගැන හොඳට හොයනකොට ඇන්ටි මැටර් එක නැතුව ෆෝමියුලා එක ලියන්න බෑ. ඒ ඇන්ටි මැටර් කියන්නේ මොකද්ද? ඇන්ටි මැටර් කිය අංකල් මැටර්වත් අහුවෙලා නැහැ. ඊ ඒ සමස්තය හදන්නේ ඒ කැලේ ඕනේ. මේක පර්සීව් කරන්න බෑ. බුදුනාන්ද පෙන්නපු එක එහෙම ගන්නේ. බුදුනාන්ද පෙන්නුවේ ඊට වැඩි අල්ලන්න පුළුවන් එකක්. ඒ නිසා මේ ද්වෛතාවය ගැන කතා කරනකොට අද්වෛතී උත්තරක් වශයෙන් ගත්තොත් ෆිලොසොෆිකලි වැටෙනවා. මුන්ට පර්ණසිට මට ලියලවනවා ස්වාමීන් මගේ හොඳම ගෝලයා. දැන් පැහැදිලිවම ශිෂ්‍යයන් උගන්වනවා බුදුජානනාංශය උගන්වන්නේ ආලාර කාලාම උද්දකරාම පුත්තු උගන්වපු ටික. අද්වෛතය. මම කියනවා මේ අද්වෛතය කියන එක කියවන්න ඕනේ මේ බ්‍රහ්ම පදාර්ථය කියන එක කියවන්න ඕනේ නිර්ගුණ සහ සගුණ කියන එක කියවන්න ඕනේ. අන්න ඔබ වහන්සේට අහුවෙලා ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් මෙයා මං එවන්නම්. මොකද මට ළඟ තේවන්නත් එපා. සිවදෙයියෝ මගේ ළඟට ආවත් වැඩක් නැහැ. මනුෂ්‍ය ඒ තරම් මේ අන්ත දෙක අතහරිනකොට මැද එක අල්ලනවයි කියන එක මේ ස්වභාවය. මේ මොන ධර්මතාවයද? මේ මොන ඉදප්පච්චේතාවයද? මේ මොන හේතුඵල ධර්මයක්ද? විද්‍යාව. අපිට තනියම ඉන්න තරම් කොන්දපණ නැහැ. අපිට අපි ස්වෛරී නෑ. අපිට හැම වෙලාවෙම සර්බලදාරි දෙවි කෙනෙක් ඕනේ. ඒ වෙනත්නම් ගෑණියක් ඕනේ. නැත්නම් සල්ලි ඕනේ. ඒ නැත්නම් ලාභ සත්කාර සම්මාන ඕනේ. මේ සාමාන්‍ය ජීවිතේම පතුලොක් දක්වනවා. ඒක කිසි නෑ. උම්මලකට ටිකක් කරේ මේ දැම්මේ නැත්තම් රස නෑ. ඉතින් ඒක හදන්න ගියාට පස්සේ අර තිබුණ එකක් නැති. දසරතර දිරුව බෙදෙට මණික් කොබ්බන්න ගියා වගේ ඒ නිසා අපිට මේ උත්පත්තියෙන් ලැබිච්ච මේ අහිංසකකම අපිට මේ උත්පත්තියෙන් ලැබිච්ච මේ නිර්ව්‍යාජ ගතිය නැති කරලා ස්මාර්ට් වෙන්න ගිහිල්ලා නෙමේ ද්වෛතාවයට අහුවෙලා ද්වෛතාවෙන් සලායතනවල කියලා සලායතන පච්ච පස්ස පස්ස පච්ච වේදනා දිගට යනවා නමුත් මේ தත්ත්වේ අපිට ලැබිච්ච යථාලබ්ධ සම්පත්තිය තියෙනවා නම් හොයන්නෙත් නැහැ. ලැබියම් දෙකකින් සතුට වෙන ගතිය තියෙනවා නම් කිස පරිේශනං චරි. කිංකයි රාවුද පාණේන ආපතේ සම්මදාසිය. ඔබට විපාසයක් නැත්නම් මොකටද ලිංග ආරම්භිනා? ලිංග ආරම්භ ඕනේ ජලය පිළිබඳ බයක් තියෙනවා තමයි. සංඥාවේ මූලතෝ චත්තා කිස්ස පරිේශනං චරි වගේ. සංනාව සම්පූර්ණයෙන් සිල්ලේකට මොන පරිේශනද කියලා. සංනාව සම්පූර්ණයෙන් නිදින්ද ආර්ය පරිේශනය අවශ්‍යයි. අද ලෝකේ පරිේශන කියලා කියන්නේ වැඩියෙන්ම ආයෝජනය කරන එක. ඒ කියන්නේ වර්තමානයේ හොඳ නැහැ කියලා ප්‍රසිද්ධියේ කියන. ඉලෙපසිටි මොහොත හරි නෑ. හොඳ මොහොත ඊගාවට එන්නේ. The better half is the other part. ඉතින් අපි better half එක හොයන්නේ. ඉතින් ගියාට පස්සේ අන්තිමට ඔන්න කියනවා හිරයක් කියලා කියනවා, බැන්දයි කියලා කියනවා. ඊට පස්සේ ඔන්න දන්න බැඳගත්ත බෙදේ සයිස් එක. අපිට තනියම ජීවත් වෙන්න බැරි කමක් තියෙනවා. ඒ කියන්නේ ධර්මයේ පිළිබඳ ශ්‍රද්ධාව නැහැ. බුදුන් කෙරේ ශ්‍රද්ධාව නැහැ. සංඝයා කෙරේ ශ්‍රද්ධාව නැහැ. තමන්ගේ සීලය කෙරේ ශ්‍රද්ධාව නැහැ. ඒක කියනකොට නම් හිත නරක වෙනවා. කට්ටියට බලන මෙච්චරත් ඇවිල්ලා මෙච්චරත් බලන බලදි බුදුන් කෙරේ ශ්‍රද්ධාව නැහැ කියලා අපි කියනවා. අපි කියන්නේ කොහොමද මොන බලාගෙන නැහැ. මෙච්චර තියෙද්දි ධර්මයේ කෙරේ නැහැ කියලා කියනවා නම් මොනවද දෙද්ද හොයන්නේ? මොනවද පරිේෂණ කරන්නේ පොඩි ළමයි කවදාවත් පරිේෂණ කරනවද ඌ දෙන්නේ ඉන්නේ දලලම කියන දලලම පුංචි කාලේ එක හැක් ඇහිලා අම්මගේ තනි ළඟ තිබ්බම තනි ඇහි කන පුඩු හොයනවා ඉතින් අක්කා කිව්වලු පොඩි කාලේ අම්මා තනි කාට ගත්තාම මේකට අද්දික පේන්නේ නැද්ද නඹුර පේන්නේ මොකද කරලා හොයනවා අද්දික ආවට පස්සේ නෑ එතකොට ගැඹුරු පේනවා හරි කම්මගේ ධනෙ පේනවා. ඉතින් පේනකම් හොයනවා. අහු වෙනකම් හොයනවා. මොකද මොකක්ද හිතියක් තියෙන එක තෘෂ්ණාව. ඒකට නිකන් ඉන්න බෑ පිටයි මේක තියෙන්නේ කියලා හිතන අවිද්‍යාව කියනවා. ඇතුලේ හොයපන්. අම්මලත් එකයි නැත්ත් එකයි නේ ඇතුලේ නම් ප්‍රශ්නේ. ඒකට ආර්ය පරිශ්‍රණය කරන පිට හොයන එක. ඉතින් එතනක් තියෙනවා පරිසම්පාදය. එතනක් තියෙනවා උද්දප්පච්චේතාවය. ඒ උද්දප්පච්චේතාවය කියලා කියන්නේ අවිද්‍යාව සහ තෘෂ්ණාව. ඒක පරිසම්පාද අංග 12 සමාකාරෝ 12ම තියෙනවා. ඉතින් මේ අභිධර්මයේ තුනට කඩනවා. අතීත සංස්කාර වර්තමාන. වැඩියෙන් අතීත හේතෝ පංච ඉදානි ඵල පංචක. ඉදානි හේතෝ පංච අනාගත ඵල පංචක කියලා ඔක පුරුක් දෙකට ගන්න. හරියට දිනවා මෙන්න මේ තුنين කරන්න පුළුවන් අනිත් අංග ඉක්කේ. ඉතින් ඒකට මේ අත්‍ය කවදාවත් නිදන් දකින්න බෑ මොකද අර එන්න පුළුවන්නේ. දිනක්ම තියෙනවා කඩන්න බෑ කියලා. බුදුසසුනන්ත පෙන්වන හැම පුරුකක්ම දුර්වලයි. ඒකනයි චර්ිතය හැටියට, අන්නා චරිතය, අවිජ්ජා චරිතය හැටියට වෙන් කරන්න පුළුවන්. ඒත් හැම තැනකදීම ඔබ ඉලක්කච්ඡේතාවේ අනිත් පැත්තට යන ගමනක් තියෙනවා. අපි අපේ සකතිරකම සාධාරණීකරණය කරනවා. මේ මගේ ක්‍රමය. ඔබට මොකක්ද කියලා මම මමනේ කරන්නේ උඩ දෙන්නේ නැහැ කියලා කැමති නැහැ කවුරක්වත් ඇවිල්ලා කියන්නේ. බුදුසසුනන්ත ඇවිල්ලා අනික් ශාස්ත්‍රවල වගේ මේක ගණින් කියලා කියන්නේ. ළඟ තියලා පේන්නයි. මෙන්න ඕන යන්න බාර දිනවා. ඵලයන්. ඒ කියන්නේ රස රස රසමසූල වුණේ කන්න මේක අහු වෙන්නේ නැහැ. මොකද බුදුන් හැපෙන්නේ නැහැ ඇතුලේ. දේශනාවේ ඉස්සර මා පිටිට පොරොන් ගන්න ගන්න ගැතිය මම මනන් මනන්නේ සංකල්පය. රූප ධර්මයක් අතර තියෙන ඉස්තර කොයිනේ ඔය රූප ධර්මයේ ඒක රූපේ රූපත මොනද ගන්නකයි ඒක පවතන විදිහේ අපර ගැටෙක තියෙනවා. එතන ඉස්තරක් තියෙන ඒ ඒ ඒ ඉස්තර තුළ ඉන්න පාස්කල් මේ වගේ තත්ති. ඒක රාගකයක් තියෙන්නේ. ඒක මොන්නේ නාම ගන්ධක කරා ඒක ඉස්තන් බලපන් බලපන් ඒක ඉතිරිද. දැන් දුක ධර්ම දලක් අපේ ඉස්තන් දුකක් තියෙනවා. එතන සංකල්ප දිගේ පැවැත්මක් තියෙනවා යථාර්ථ දිගේ පැවැත්මක් නැහැ. ඒකයි මොකක් හරි සංකල්පයක් හදාගන්න. ඊට පස්සේ ඒක දිගේ සැලසුම් හදන්න පුළුවන් ඕන දෙයක් කරදයි. යථාර්ථය දිගේ යන්නේ කිව්වොත් ඒක නිතරම කැඩලා තියෙනවා. අපි මේ කැඩිච්ච පීඩිසක් හරි මොකක් හරි අරගෙන ඔබ මවුගේ දිට දෙන්නේ නැහැ නේ මනමාලයට. ඒක දුප්පත්කමේ ලකුණක් නේ. විදිලනේ තියෙන ධන කැලියට කියන කතාව. ඉතින් මේ ලෝකයේ බිඳිච්ච බවක් තියෙන්නේ. ඒ නිසා මිනිස්සු මේ බිඳිච්ච බව නැති වෙන්නේ ඒකට සංකල්ප ඇති කරන සංකල්ප දිහේ කතා කරනවා. කොන්ෆරන්ස් කියලා කියන්නේ මොකක්වත්ම නෙමෙයි. සංකල්ප පිළිබඳ කතාව. ඒක ඒක yaadෙනවා. සංකල්ප වල බිඳිච්ච ගතියක් නැහැ. ඉතින් කියනවා ආනපාන බලපම් බිඳිලා. පිම්බි මැකිලි බලපම් බිඳිලා. තම දකුණ බලපම් එකට එකට තට්ටු මාරුවක්. ඉතින් බලනකොට කම්මැලි. මොකද අර කතන්දරේ ගෙතෙන්නේ නැහැ. ෆැබ්‍රිකේෂන් එක කියන්නේ නැහැ. ප්‍රපංච කරන්න බෑනේ. මොකද මේ වම දකුණ කියන එක සංකල්පයකට දාගත්තා නම් මම්මද වල භාවනා කරන්නේ කකුල් දෙක නැති වුණා සක්මන ගැන ලියන්න පුළුවන්. උදේ රැතේම ලියන්නේ. උද කකුලුත් නැහැ. සක්මනක් දැකලත් නැහැ. ඒක දානපාන ලියන හැම එකකම හුස්ම ගන්නවත් නැහැ අඩු ගන්න. ඒක බීටේ බිවි කතා කරන්නේ. සුරුත්ව බිවි කතා කරන්නේ ලියන්නේ ආනාපාන ගැන පැලෙන්න ලියනවා. දුවන්නේ මේක රහත් නෙවෙයි ඉන් එහාට ගිහිල්ලා ලියනවා. වගේ කතාවක් තියෙන සංකල්ප කිව්වොත් පොළවේ නැහැ. බණ කිව්වනම් කතාන්දරයක් ලියුවනම් පොතක් ලියුවනම් ඔක්කොම සංකල්ප දෙවියනවා. ධර්ම යන්නේ මානසික මනසට ඒක ලේසි රූප ධර්මෙත් එක්ක. හැරලා ගෙනාම ගමන් රූප ධර්මෙට පේනවා අනාගතයක් නැහැ. බින්දි බින්දිලා. ඒක තියෙන බින්දින ගතිය. ඒකට යෝගාචරය බංකොලොත් වෙනවා. හේ බාන. ගමනක් නැහැ. මොන විදිහකින් සැලසුම් හදාගන්නද? ඒකෙන් මේ මනසට කවුලක් ගන්න බෑ. බිස්නස් එකක් කරන්න බෑ. පොතක් පතක් කියවන්න බෑ, ලියන්න බෑ, මොකුත් කරන්න බෑ. මොකද උ දන්නවා මේක තන්නේ කර මම ආපෑමක් ඇතුළත තියෙන්න ඕනේ ඒක යන්න නම්. ඒ කියන්නේ පැවැත්මක් තියෙන්න නම් රංගපෑමක් තියෙන්න ඕනේ. නැවැත්ම තමයි කියන්නේ රූප ධර්ම. මේක අය කවුරුත් කියලා දෙන්න ඕනේ. අවසානද කියනවා මේ හතර මහා ධාතුන් මෙච්චර ප්‍රසිද්ධී අනිත්‍යතාවය පෙන්වද්දී මේක නොපෙනෙන එක පුදුමයක් කියලා. මේ රූප ධර්ම මතින් අපි සැලසුම් හද නැහැ. සෙල්ලම් ගෙවල් නැතුවට නම් කමන්නේ නැහැ. මේ සැලසුම් හදන හැටි. මේ ලෝකේ තියෙන මේ පුදුම හත ගැන කතා කරන්න හැටි අපි. මේ නිත්‍ය සංඥාව පෙන්වන එක. ඉතින් නිත්‍ය සංඥාව ප්‍රකටයි රූප ධර්මයේ. ඒක නිසා කායන වසන ඉස්සරකට යනවා. නමුත් වේදනාන වසනාව ලොකුයි කියන භාවනා ක්‍රමයක් ගැන බලන දෙන ෆිලොසොෆිකල් විස්තරේ ඊටසේ චිත්තාන වසනාව ලොකුයි කියන කට්ටිය දෙන උත්තර බලන අපි මිසු කොච්චර කැමතිද කියලා වේදනාන වසනාවල චිත්තාන වසනාවට. මොකද ඒකේ කපරාරුව ගාලා ඔපේ දාලා තියෙනවා. කායන දසනා කටුපැටි පිටිය. කටුපැටි පිටිය රූපෙලි හේවනල්ල ලස්සන නෑ. ඒ නිසා තිබුණු මලේ දුවේ මල දනිදෝ මල කිදුවෝ හැරෝ බලන්න එපා. කටුපැටි පිටියේ හේවනල්ල බලන්න එපා. මමයි ඉතින් කන්නඩිය ගැදුවේ කියලා නන්දමාලි කියනවා. මතක තියෙන්නේ. කටුමැටි වෙච්ච හේවනල්ල දිහා බලන්න එපා කියලා. ඒක බැලුවට ලස්සන නෑ. රූප සංගතිය කොච්චරයි බලන්නේ කවදාකවත් මට ධ්‍යාන ලැබුණා කියන්න බෑ මොකක්වත් නැහැ. මේක නිකන් කඩ කඩ කඩ කඩ වෙලා යන්නේ. ඉතින් අපි ඒ වෙනුවට concept එකක් දාගන්න. මේක ගැන පිළිබඳව යථාර්ථයක් දාගෙන නම් නාම සම්ම ඒක දිගේ යනවා. නාම රූප දෙකේ නාම කොටස තමයි කතන්දරේ. වල්පල් හැලි. රූපේට එහෙම කරන්න බෑ. රූපේ හැම තැනම එකම දෙයයි පෙන්වන උත්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිත පඤ්ඤාය සත්තම් පඤ්ඤාය තුනෝ හුණියන්නේ. මුස්පේතුනේ. විමුක්තියතු බලන්න යන්න බෑ ජීවිතේ මේ මේ මංගල කරන හොයින් කාට. ඌ බලන්නේ මොකක් හරි නිත්‍ය යාදෙන පචය. සාමාන්‍ය පචයක් කියලා දැන් කියනවා කියපම් බරු කියපම් යකෝ බොරුවක් විනාඩි 5ක් රඳන්න කියලා කියනවා. දැන් භාවනා කරපේ ගන්න මොනවා පචේ කියන කොට විනාඩි 5ක් යන විතර කියනවා මේක ගොතන ගෙතිල්ලක් තියෙනවා. මේක තියෙන්නේ ප්‍රබන්ධයක්. මේක තියෙන්නේ ප්‍රපංචයක්. මේක තියෙන්නේ හිස්ටෝරි කතාවක්. හිස්ටෝරි කතාවක්. මේ හිස්ටෝරි කිල්ල තමයි ඒකට තමයි ආයිත් සම්මාන වෙන්නේ. කියලා පෙරෙන්න දෙනවා. එනි හැක් කරන්න දෙනවා. ඉතින් ඒවට සාමාන්‍ය වෙනවා. මේ රූපේ ගැන මොනවද කියන්නේ? කුයි එක පොට්ටයක් දුවත් අත ගන්නකොට දෙන්නවනේ ඔකේ. සමතුලිත භාවයක් නැහැ. ඔක යොරසු කියලා. يعني ඉතින් මේ concept and reality දෙක තමයි ඥානන්ත සාධික ප්‍රධානම ප්‍රධානම මේ ලෝකෙට කරපු දායාදේ. හොඳ වෙලාවට අපත් වෙන ඉස්සලා එක ඉන්නට දාලා ගියා. කියවන්න කොච්චර වෙලා යනවද කියලා මහත්සුකාවට එන්නේ. කිසි කෙනෙක් කියන්නේ. මොකද ඒකේ නම් කතාවක තියෙන රසය නෑ. ඇද්දගෙන යනවා හොම්බෙන්ම පෙන්නනවා ඔන්න තකතිරුම් කියන්නේ මේකයි concept කියන්නේ මේකයි reality කියන්නේ මේකයි. අපි මේ reality එක පැත්තට තියදී concept එක දිගේ කොච්චර යනවද? පවුල් කඩකොට දරුවෝ හදනකොට රාජ්‍යයක් නඩත්තු කරනකොට ආයතන නඩත්තු කරනකොට කුසී ඔක්කොම conceptual නේ. higher system අරකයි මේකයි කියලා දැම්මම පස්සේ අම්මද බෝල නිකන් බුදුහාමුදුරුවෝ ගන්න දෙයක් නෑ මුල්ලේ. මේ කොහෙන්ද ආපු බයියේ? මොම්මද පොර රැස් වීදෙනවා. එක ටිකට් එක රුපියල් 1500යි. ඈත් වැය දෙකට ලංකාවට ඇවිල්ලා ටිකට් මෙච්චර ගන්න මේ ටෝක් එකක් දීලා ආපහු යනවලු සාක්කුවේ සල්ලි දාන්න. අපි අක ගොඩාගෙන දෙලාරයක් අකින් දෙ අහන්නේ. යන්නේ ගලදාරි හෝටලෙට. ඒ තරම concept වලට ගන්න. ඒ තරම මේ ටයිකෝට් වලට ගන්න. ඒ තරම මේ air condition වලට ගන්න. ඉතින් ඒක උට ලස්සන නැඳලා දෙනවා. ඉතින් දැන් නැද ඇටේ ගහ කොල්ල කියලා පොල් ටිකක් අරගෙන කියනවා මහනි මේකද ලොකු මේ වටේ තියෙන කොළද ලොකු ආ ඒක දාස කොට්ටේ කොටරක් තියෙනවා අතේ තියෙන එක පොඩි ආ ඉච්චරයි කියන්නේ එහෙනම් දැන් උපරිම වර්ණන්න මේ ඇඟිලි විතර මෙහෙම දක්කනවා ඒක ව්‍යාකරණ මුද්‍රාව මේ පහ මේ දෙක අතර සම්බන්ධයක් වෙන්න පුළුවන් මේ පැයේ සම්බන්ධතාවය මේක තියෙදි මේකත් එක්ක සම්බන්ධයක් නැතිත් එක මේක සම්බන්ධ වෙන්න පුළුවන් ව්‍යාකරණ මුද්‍රාව මොනම ටීචින් ටෙක්නික් එකක් නැහැ. කවදාවත් රටුණු ගැල පාවිච්චි කරලා නැහැ නේ 80000 ධර්මස්කන්ධ දේශනා කරන්නේ. කවදාකවත් කවියල්ල කරන්නේ නැහැ. කවදාකවත් කට්ටිය ගිහිල්ලා ඔඩිටෝරියම් එකට ගෙනියලා නැහැ. මොන බුදුහාමුදුරුවෝ. දැන් අපි වැඩි කරන්නේ ගියාම ඕහෙඩ් ප්‍රොජෙක්ටරයක් ඕනේ, අපිට ටෙලිවිෂන් කැමරා එකක් ඕනේ, අපිට ප්‍රොජෙක්ටරයක් ඕනේ, තිරයක් ඕනේ. දෙන්නම් වැටෙන්න දෙන්න. කොහොමද? අන්දනවා. මිනිස්සුන්ට අන්දනවා. ඉතින් ඒක කොන්සෙප්ට් එකට මිනිස්සු අයිස්ක්‍රීම් චොක්ලට් වගේ කනවා. රියැලිටි එක නිකන් රොටියක් වගේ. ගන්න දෙයක් නෑ අපි වෙලාව හරි නිසා මෙතන නතර වෙනවා. දැන් පිම්පමුනේ මට මට වැඩ තියෙනවා. මහා සංඝරත්නය නෝදන. අවසරයි සානාසුදට මහා සංඝරත්නය ප්‍රේතින් උපාසක මාත්‍රු දෙක දෙලා දවසේ පුතෝට මේ අතුරුනේ කතුරුනේ ඥානানন্দ සාරාංශයේ විසින් අවුරුදු ගානකට පෙරදී කරපු මේ දේශනා මාලාව විතරගෙන සාකච්ඡා කරද්දී මේ සාකච්ඡාවෙන් දැනිතෝ යම් කුසලයක් තියෙනවා නම් අපි මුලින්ම ඒ දැනිතෝ කුසලය මේ දේශනා මාලාව මුලින්ම ඉදිරිපත් කරපු ඒ අතුරුනේ කතුරුනේ ඥානানন্দ සාරාංශයට අනුමෝදන් කරමු. ඒ වගේම මේ දැනිතෝ කුසලය සම්පා අසරණ සත්තු ක්‍රිස්තියානි මේ සිවුදනා මේ පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ අයටත් මේ පින් අනුමෝදන් කරමු. සිය දෙවියොත් මේකින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපිටත් තුමු නිවන් සුවබෝධය පිණිසම මේක සංහේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපි සම්ප්‍රදායනුකූලව එක්තාසාචාදී ධාතසත් ජයනා කළා තේරුණා. චිත්තාවතාච කම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සම්මේ දේවානුමෝදන්තු සම්ප සම්පත්ති සිද්ධා චිත්තාවතාච කම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එතාවදාච ධම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිස්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු මං පරං ඉදං ෝ ඥාතීනං හෝතු සුඛිතා ඥාතයෝ ඉදං ෝ ඥාතීනං හෝතු සුඛිතා ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතාං ඥාතියෝ මිනා පුඤ්ඤ කම්මේන මාමේ කාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍තියා මිනා පුඤ්ඤ කම්මේන මාමේ කාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍තියා විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ කතං සමාගමෝ හෝතු යා රාජ නිපාන පත්‍ත්‍යා සාදු සාදු සාදු